ඉතාමත් වැදගත් පුංචි නමුත් ලොකු වෙනසක් ඇති කරන පණිවිඩයක් දෙන්න. ඉතින් ඒ සඳහා හේතු වෙන්නේ ਸਰවචනංශේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනය දැනගෙන ඒ ශාසනයේ මූලික ප්‍රඥාව ලබා ගැනීම සඳහා සුතා දතා වචසා ಪರಿචිතා කියන විදිහට කියන දේ හොඳට සීයෙන් බුද්ධියෙන් අහගෙන ඒක හිතේ ධාරණය කරගෙන කියන දේ කටපාඩම් කරලා හිතේ ධාරණය කරගෙන මේ කියන දේ හිතාමතා නිකම් මිනිසුර වටන්න කියන දෙයක්ද නැත්නම් ඇත්තටම මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් සඳහන් කරන දෙයක්ද කියලා වචසා ಪರಿචිතා හොඳට තමන්ගේ මේ ලෝකේ ජීවත් වෙච්ච අත්දැකීමක් කියලා එකක් තියෙනවනේ. ඒ අත්දැකීමත් එක්ක ගලපලා බලනවා. මේ ප්‍රායෝගිකත්වයේ බලනවා. ඒ වචනෙන් කෙරුවට පස්සේ මනසානුපෙක්කිතා. එයා ඊට පස්සේ මනසෙන් කල්පනා කරලා බලනවා තමන් මෙතෙක් කරගෙන ගිය පාරත් මේ අලුතෙන් ලැබිච්ච මේ අසුවිරු ඥානයත් දෙක බලනකොට මට මේකෙන් සුවිශේෂී වෙනසක් කැපිපේන වෙනසක් සිංහලින් කියන හැබෑ වෙනසක් වෙන්න පුළුවන්ද කියලා. අන්නේ විදිහට හැබැයි වෙනසකට තුරු දෙන ගතියක් වෙනවනම් අපේ මනසේ යම් විවෘත වීමක් මනස පිළිගන්න අසලු தത്വයට කර්මන්‍ය වීමක් මුරුදු වීමක් සිද්ධ වෙනවා. ඒ මුරුදු වීම සර්වචන් වහන්සේ සඳහන් කරන්නේ මේ නීවරණ ධර්මයන්ගේ යටපත් වීමත් එක්ක මනස මුරුදු වීමක් වෙනවා. ඒක නවීන විද්‍යාවේ කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. අපේ මනසේ මොළයේ තියෙන ස්නායු ඕනම හැඩයක් ගන්න පුළුවන්. අපිව දන්න එකම පත පිට විතරක් නෙවෙයි ඕනම හැඩයක් ගන්න පුළුවන්. අන්නේ හැඩයක් ගන්න පුළුවන් තැන දන්නේ වත්තඩු ගානේ යම් කිසි කෙනෙක් මේ කාමච්ඡන්ද ආදී නීවරණයෙන් පොඩ්ඩක් ඈතර වුණාට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා බුදු වෙන්න නම් බුදු වෙන්න පුළුවන් පසේ බුදු වෙන්න පසේ බුදු වෙන්න පුළුවන්. රහත් වෙන්න ඕන රහත් වෙන්න පුළුවන්. ඕනෙම මාර්ග ඥානයක්, ඕනෙම අභිඥාවක්, ඕනෙම දක්ෂකමක් ගන්න පුළුවන්. ඒ සියල්ලම ආවරණය කරගෙන ඉන්නේ මේ නීවරණ ටික. ඉතින් නීවරණ ගිවන් කරාට පස්සේ ඒ කෙනාගේ මනස මුදු චිත්තං, කල්ල චිත්තං, උදග්ග චිත්තං, පදන්න චිත්තං, විනීවරණ චිත්තං කියලා මුරුදු වෙලා කර්මන් කර්මාන්තයට ගැළපෙලා කල්ල චිත්තං කියලා කියන්නේ කලල් මඩක් වගේ බිත්තර පී වපුරන් ඉස්සලා ගොවිය කුඹර බුදුම විදියට තුනී කරගන්නවා කල්ලචිත්තම් මුදිචිත්තම් උදග්ග චිත්තම් බොහෝම උද්‍යෝගිමත් වෙනවා කවදාකවත් ජීවිතේක කිසිම ලාභයක් ලැබෙච්ච දවසකට හම්බෙච්ච නැති තරම් බුදුම උද්‍යෝගයක් වෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් උදග්ග චිත්තම් පසන්න චිත්තම් මොන නින්දාවක්වත් මොනවා වුණත් ඉති ප්‍රසන්න භාවය වැටෙන්නේ නැහැ විනීවරණ චිත්තම් මෙතෙක් කල මම මේ කාපු මඩ ගොඩක් කියලා ඒ නීවරණ පිළිබඳ අවබෝධ වෙනවා ඉතින් මේක පොඩි වැඩක් නෙමෙයි. මේක කාටවත් වෙන පොඩි වැඩක් නෙමෙයි. මේක තමයි මේ විද්‍යාඥයෝ මේ ළඟදී හොයාගත්තේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. අපි මේ ගමන් කරන මීහරකේ කරත්ත බැඳගත්තා වගේ, මැටි පාගන ගොනෙක් වගේ, සඳුදා උදේ අමුඩ ගහගත්තාම තිපුරාද හැන්ද වෙනකම් මේ අදින ඇදිල්ල කැම්බිරිල්ලක් නේ. මේ ඔක්කොම තීති කොහෙද අපිට manussකම? මේ සේරම කඹරන්නේ නීවරණ වලටනේ. මේ කඹරන්නේ කාමච්ඡන්දෙටනේ. අපිට තියෙන්නේ 100ක් විතර බඩක් නේ රකින්න ඕකට ඔච්චර නැහින්න ඕනේද? ඒකටද මේ ඔක්කොම කඹරන්නේ. දන්නවනම් මේ උදග්ග චිත්තම් පදන්න චිත්තම් විනීවරණ චිත්තම් කියලා. අනේ මේ එක එක රඟේ නම් කිය කියා අතීතයේ හිත හිතා අනාගතයේ හිත හිතා එක එක නිසා කැතපට ගහගෙන මේ කඹරන කැඹිරිල්ල බුදුජානනාථේ දැකලා එතන ඒ තියෙන ඒ වැදගත්කම ඒකේ තියෙන ඒ පුංචි දොර කවුළුව යතුරු හිල පෙන්නලා කියනවා ඔබ දන්න දහංගටයක් දාලා ওই නිවන ටික පොඩ්ඩක් ඉක්මවල බලපං බලලා ඉවරනාට පස්සේ ඔබට තේරෙයි තා වැඩ ගොඩාක් තියෙනවා කියලා නිවරණ නැති වුණාට සමතේ විතරනේ විපස්සනාවක් කියලා එකක් තියෙනවනේ ඒක ඉතාම ගැඹුරුයිනේ ඒකට ලොකු සමීකරණ ඕනේනේ නමුත් බුදුසසුනanse සඳහන් කරන්නේ මේ නීවරණ දුරු කර ගන්න தત્ත්වය දක්වා යම් කිසි කෙනෙකුගේ මනස ඔප්නංවා ගත්තොත්, තෙද ගන්නවා ගත්තොත්, උද්‍යෝග කරගත්තොත්, කර්මන්නේ කරගත්තොත්, විනීවරණ தත්තරපත් කරගත්තට පස්සේ ඕනේ ආර්යයන් වහන්සේ නමගේ බණ තේරෙනවා. ආර්ය ධර්මයේ තේරෙනවා. ආර්ය විවහාරයේ තේරෙනවා. එතකම් මේ යක්ෂ භාෂාවෙන් අපි කතා කරන්නේ සමාජයේ විශ්ින් අනකොටා ගන්න, මරා කියා ගන්න භාෂාවට ගියාට පස්සේ අර ආර්ය විවහාරය නැති වෙනවා. වාරි විවරේ තේරෙනවා යම් වෙලාවට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි කියන මේ මූලික විසුද්ධි තුන පෙළ ගැස්ව ගන්නකම්. ඒක මේ කිව්වට එච්චර ලේසි වැඩක් කියන නිසා කියනවා නෙවෙයි අමාරුයි තමයි. නමුත් ඒක එහා පැත්තට ගියාට පස්සෙත් වැඩ ගොඩක් තියෙනවා. ඒක නිසා ලස්සන හුරතලයක් අතර තියෙන්නේ. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ මේ සෝතානුදහත සූත්‍රයෙන් පෙන්වන්නේ නිසා යම් කිසි කෙනෙක් මේ කියන බණේ අහනවනම් ඔය ගෙදරින් කෙනාව කුණු කන්දල් පැත්තක දාලා ඊට පස්සේ ඒක හොඳට හිතේ කියා ගන්න ඕනේ මම ඉඳගත්තාම මම මොකද්ද කරන්න ඕනේ මම කමටහන් සුද්ධ කරන මොකද්ද කියන්න ඕනේ කියන එක අපිට තියෙන ඥාණය හොඳටම අල්ලත හැකි අල්ලන්න බැරි මොකද මේ කලේ මඩ පෙමුලා තියෙන්නේ මොනවද දැම්මත් අල්ලන්නේ අර ගෙනාවු සම්ප්‍රදායක් එහෙම නැත්නම් අපි කියනවා සමහරලාට මේ සුචරිතවාදයක් එහෙම නැත්නම් සංස්කෘතියක්. ඉතින් ඒක බදාගෙන ඉන්න තාක්කල් ධර්මයට එන්නේ ඉඩක් නැහැ. ඒ නිසා සුතා දතා ಪರಿචිතා වචසා ಪರಿචිතා මේ බුදුජානකසේ දේශනා කරන මේ වචනයක වචන දෙකක ගැළපිල්ල වින මොනම සාහිත්‍යයකවත් ගන්න බෑනේ. ඒක පුදුමාකාර ගැළපිල්ලක් තියෙන. අපි මේ ඉස්කෝලවල ගිහිල්ලා ඉගෙන ගත්ත මේ කුණුහරුප නිසා අපිට මේකට වෙලාවක් නැහැ. අපි කියන අනේ පාළි තේරෙන්නේ හරි ගැඹුරුයි කියලා මේ අර ඕන් නැති කුණු කන්දල් නම් කැට ගණන් මනසේ තියාගෙන ඉන්නවා මේකට අපිට වෙලාවක් නැහැ. නමුත් කවදා හරි මේවැනි සූත්‍රයක් අහලා හෝ තේරුම් ගත්තොත් ඒකට මේ විශ්වවිද්‍යාලය යන්න පාලි ඉගෙන ගන්නව නෙවෙයි මේ බුදුහාමුදුරුවෝ කියන දේ අපිට sannivedanaya කරගන්නයි ඕක සෝපාකත් කරගත්තා ඕක පටාචාරාවත් කරගත්තා ඕක අඟුලිමාලත් කරගත්තා ඕක මේ ඒ කාලේ හිටපු අකුරු දන්නේ නැති කට්ටිය කරගත්තා එච්චර තියෙදි අයිය අපිට මේක බැරි මොකද මේ මේ කුණු කන්දක්. පොදුවේ තියාගෙන ඉන්න කුණු කන්දක්. නිසා මේ වචනේ හරියට පිළිසිඳ දැනගත්තට පස්සේ මනස තේරුම් ගන්නවා මේ හැබැයි වෙනසකට සූදානම් වෙන්නේ. ඒක නිසා මේ ආස්වාද ප්‍රසවාසය කියන්නේ නිවන නෙවෙයි. ඒක පිළිබඳ මෙච්චර අලගිය මුලගිය හොයන්නේ මේ ආස්වාද ප්‍රසවාසයේ හිත පවතින තාක්කල් අපි ගමේ ගොඩේ කාම සංඥාවක් හිතට එන්න ඉඩක් නැහැ. අරඤ්‍ය සංඥාවක් හිතට එන්න ඉඩක් නැහැ. කාය සංඥාවක් එන්නේ ඉඩක් නැහැ. මොකද ඊටත් වැඩි අඩු වායෝ පොට්ටබ්බ ධාතුවත් එකයි වැඩ කරන්නේ. ඉතින් මේකේ ඉන්නා තාකල් අර ග්‍රාම සංඥා, ගෙවල් දොරවල් තියෙන කුණු කන්දල්. එහෙම නැත්නම් මේ ආරණ්‍ය කියන එකේ කුණු කන්දරේ. එහෙනම් මේ කය කියන එකේ බර අර වායෝ පොට්ටබ්බ ධාතුවේ තියෙන තාකල් ඉන්නේ නැහැ. එහෙම නැත්නම් අඩුම ගානේ කයේ හිත පවත්තන තාකල් අපිට ගෙවල් දොරවල් වල කතා, ගමේ තොටේ කතා, අරණ්‍ය ගත වැඩක් නැහැ කරන්න වෙලාවක් නැහැ නිසා මේ කයට හිත ගන්නවා කියන එක මහා ලොකු ජයග්‍රහණයක් වෙන්නේ ඒ හරහා අපි කොච්චරක් මානසික අසහන ගෙවම් කරනවද කියන එක මතයි. කොච්චරක් මානසික ආතති ගෙවම් කරනවද කියන එක මත කොච්චරක් දැවිලි තැවිලි ගෙවම් කරනවද කියන එක මත නමුත් මේ කයේ තියාන හිටියයි කියලා හිත ලැබෙන ඉටි ගෙඩියක් නැහැ ලැබෙන කෙන් ගෙඩියක් නැහැ අරකින් අර අයින් කරන විශාල ඒ කයට හිත ගැනීම නිසා අයින් කරන විශාල මානසික අසහනය බුදුහාමුදුරු පෙන්නන්නේ. ඉතින් අපි මොනවා කරන්න ගියත් මේ හම්බ වෙන දේ බලන්නේ. මේක අපිට පටලවා ගත්ත තැන. මේ කිරීම නිසා වෙත පැමිණෙන්න තියෙන නෝපන්න අකුසල ටොංගාන කයින් වෙනවනේ. වෙත පැමිණෙන්න තියෙන නෝපන්න අකුසල ලක්ෂ ගානෙන් ටොන් ගානේ නැවිත් අරිනවා. මොකද හිත කය පවත්ත නිසා. ඉතින් කවුරුත් අහන්නේ හිත කය පවත්තවයි කියලා කාටද හරි ගියේ මොනවද ලැබෙන්නේ? ඒ මොකක්වත් නැහැ. හැබැයි එන්න තියෙන අකුසල් නැති වෙනවා. සක්මන් කරනකොට මේ පොළවේ පය තියලා ඇවිදිනවයි කියන කෝ අපිට උගන්නන්න අරණ්‍ය වලට යන්න ඕනේ. අපි කොහොමදත් ඕක දන්නවනේ. ඕකේ මොකද්ද තියෙන්නේ කියලා ඕන කෙනෙක් තර්ක කරන්න ඉඩ තියෙනවා. අපි ගෙදරක ගමනක් කරනවා ලිදට යන්නේ වතුර ගේන්න කඩේට යන්න බඩුගේ ඉඳන් ධක්මනේ යහට මහැට ගියට මොනවත් හම්බෙන්නේ නැහැ. මොකක්වත් නැහැ. ඒ නිසා මොකද දෙනෙක් හිතනවා ඕවා නිකන් නිකන් වැඩ කරනවා වෙනකොට වැඩ කරන දේවල් කියලා. නැත්නම් ඉතින්දා වැඩ කරනකොට නැවතිල්ල වැඩ කරන එක, නිශ්ශබ්ද වැඩක් කරන එක, සතියෙන් වැඩක් කරන එක ඒ ඌවා මේ දහසක් රාජකාරී කරමින් දැති කරතැක ඔය ආරණ්‍ය ගත වෙලා අනුන් තම්බලා දෙන බතක් කන ආමුදුරුන්ටන් ඉතින් ඔය කරතැකේ අපි එහෙමද අපිට දහසකුත් වැඩ තියෙනවනේ අපිට ඕක කරන්න බෑ කියලා මේ ඔක්කොම පුංචි කළ සලකනවා මොකද අර කාමච්ඡන්දේ නිසා මේ එක එක කර්මාන්ත කිරීමෙන් මට මෙච්චරක් ලාභ ලැබෙනවා හුස්ම ගත්තයි කියලා මොනවද හම්බ වෙන්නේ එහාට වැඩ සක්මන් කරයි කියලා මොනවද හම්බ වෙන්නේ සත්‍යමත් උනායි කියලා මොනවද හම්බ වෙන්නේ කියලා මේ සතිය කියන වචනය අහන්නවත් කැමති නැහැ ක්‍රියාවත් කරන්න කැමතිත් නැහැ ඒක දිනු කිරීම සඳහා තව කෙනෙක් එක්ක සාකච්ඡා කරන්නත් කැමති නැහැ. ඉතින් අහනවා මට බැරිද කෙලින්ම දිබ්බ චක්කු ඥානෙ ලබා ගන්න. මට බැරිද කෙලින්ම සංඛාර උපේක්ඛාවට යන්න. කෙටි පාර්ග හොයනවා. මේ කළ හැකි කළ යුතු බුද්ධ ආදී උත්මෙන්වන්සේලා පිළිගන්නපු දේවල් ඊටාම පුංචි කරලා සලකනවා. මෙන්න මේකට ලැබෙන දඩුවම තමයි සංසාරය කියන්නේ. මේ කියන ජඩකමට ලැබෙන දඬුවම තමයි. කවුරු හරි සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා විදිහට කල්පනා කරලා බැලුවොත් මේක කවදාකවත් කවුරුත් කියපු දෙයක් නෙවෙයි. මධ්‍යස්ථ අරමුණක හිත බඳින්න කියන්නේ මේ নানা ආකාර අරමුණු කියන්නේ කාමච්ඡන්ද. নানা ආකාර අරමුණෙන් හිත මෙහෙवला වෙන් කරලා විනේනය කරලා මේක තැනක තියාගෙන ඉන්නවා කියන එක මිනිසෙකුට විතරක් කළ හැකි. එක් මෙහෙමත් තියෙන කෙනෙක් කරන ශීලයක් තියෙන කෙනෙක් කියලා මේක හොඳට යම් කිසි කෙනෙක් පුහුණු කළා නම් අපි හිතමු ඒ කෙනා පොඩ්ඩක් හරි පොඩි අසුරක් පොඩි මිත්‍රත්වයක් පොඩි සුහදකමක් ආනපනතික ඇති කරයි කියලා මට දැන් පුළුවන් හුස්ම රැලි දෙක තුනක් බලන්න. අනේ මගේ ලොකුම ජයග්‍රහණය තමයි මේ දෙක තුන හතර පහ කරගන්න එක. හතර පහ හය හත කරගන්නේ කියලා. මෙහා තමන්ගේ හැම ක්‍රමයක් සහ විදියක් මේ යොදලා මේ ආනාපානේ දිකට පැවැත්වීම කටයුතු කරන යනකොට ඒ නිවන් දක්ව කෙනෙකුට හෝ මේ දඟලන යෝගාවචරයට හෝ ආනාපානේ නොතකා එදිනදා කටයුතු කරන සතිය පිහිටවන්නේ නැති කෙනාට හෝ කොච්චර දෝ සද්ද නිසා වේදනා නිසා හිතිවි නිසා බාධා එනවා. හැබැයි මෙයාට විතර මේ වගේ කරදරයක් නැහැ. භාවනා නොකරන එකට කරදරයක් නැහැ. මොකද එයාට වැඩක් නැහැ. හිතවිලි ආවට ප්‍රශ්නයක් නැහැ. සද්දාවට ප්‍රශ්නයක් නැහැ. වේදනාවට ප්‍රශ්නයක් නැහැ. එයාගේ මනස යෙදවිලා නැහැ නේ මධ්‍යස්තරමුණකට. රහතන් වහන්සේට ප්‍රශ්නකුත් නැහැ. රහතන් වහන්සේ ඒකට පිටිනටි දන්නවා. දැන් මේ අහිංසක යෝගාවචරයා පුදුමාකාර දුක් ගන්නවා. අනේ බලන්නකෝ මේ කොච්චර කරොත් එන ගහනවනේ එන ගහන නිසා සද්ද ඇහෙන නිසා භාවනා කරගන්න බෑ. දැන් ගැලියට ආවේ සද්ද නැතුව ඉන්න. එහෙම නැත්තම් ඕන වේදනාවක් වෙනවා. එහෙම නැත්තම් හිතවිල්ලක් වෙනවා. ඉතින් මේක මේ කනපින්දම නිසා මේ යෝගාවචරයට හිතෙනවා මේක මගේ පරණ කරුණක්. එහෙම නැත්තම් කමටාන අහුවෙලා නැහැ. එහෙම නැත්නම් මගේ සීල කැඩිලා. එහෙම නැත්නම් මට සතිය නැහැ. ඉතින් මේ විදිහට යෝගාවචරය දකින්නේම මේකට කියන කන වින්දමනේ. අද අපි දවල් සාකච්ඡා කරා. ඒ විදිහට හිත පිට යන්නේක වළක්වන්න බෑ මෙලො මොන නාටකවත්. නමුත් ආපහු එන එකක් දැන් දක තමන් අත් දකින්නවා නම් පිට ගියා තමයි සමහරට විනාඩි 5 10 ඉඳලා සමහරට ගිය ගමන්ම ආපහු හිත එනවනම් හිත එන්නේ අපි මේ දිග කතාව කෙටි කිරීම සඳහා හිතමු හිත එන්නේ ආයත් ආනාපානෙට කියලා හිතමු මෙන්න මේ පිට ගිය හිත නැවත ආනාමානයේ ආනාපානට පැමිණීම කියන වැඩේට බුදුහාමුදුරු දෙන වචනේ තමයි සතුප්පාද නැති වෙච්ච සතිය ආපහු එන තැන කැඩිච්ච ගිය සතිය සද්දයකට කැඩිච්ච සතිය වේදනාවට කැඩිච්ච සතිය ඉතිවිලට කැඩිය සතිය කැඩිච්ච සතිය ආය ඇවිල්ලා අරමුණේ පිහිටනවා බුදුරජාණන් වහන්සේ මේ මුළු සූත්‍රෙම පෙන්වන්න හදන්නේ අන්නේම ආපහු වෙලා සතිය පිහිටීම අගය කරපු දවසේ නිවන් දැක්කා වාගේ. එච්චරයි මේක දැනගන්න තියෙන්නේ. හිත පිට යන එක උඹට වළක්වන්න බෑ. ඒක බුදුහමරව වළක්වන්නත් බෑ. හිත පිට ගියාට ගියාට ආපහු එන එක බලන්න පුළුවන් නම් සතුප්පාදය. මේ හිත නැවත ආපහු අරමුණට ගන්න එක වළක්වන්න කාටද පුළුවන්? මට අවශ්‍ය නම් කොච්චර සත්‍යද ගැවුවත් කොච්චර නන්නත්තර වුණත් කොච්චර හිත වික්ෂිප්ත වුණත් ආපහු එන එක එච්චරයි මම මේ භාවනා ජීගෙන ගත්තේ මට මේක අම්මා තාත්තා කියපු එකක් නෙවෙයි කිසිම පොතක තියෙන දෙයක්වත් නෙවෙයි මම වෙච්ච දේ ගැන අඬා ඉහිරිච්ච කිරට අඬා අඬා ඕ ගන්නෑ ඊ ගාවට කරන්න තියෙන දේ කරනවා මෙන්න මේ දන්න කෙනාට බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා එයා බොහෝම ඉක්මනට විපස්සනාවේ විශේෂ අධිකමකට යනවා කියන්නේ මේ සතුප්පාදේ ඇති වෙච්ච ගමන් අතසෝ සත්තෝ කිප්පං ඒව විශේෂාදි විශේෂාදි ගච්ඡං හෝති. නැවත එන එක දන්නවනම් ඒ මනසගේ ආපහු වෙන ගමන වළක්වන්න මොනම බලයක්වත් ලෝකේ නැහැ. එකම දේ අපිට තියෙන මේ පිට යනවා කියලා කනපින්දම් ගන්න එක තමයි. කනපින්දම් ගහන කෙනාට පශ්චාත්තාප වෙන කෙනාට හිතේ කිසිම එකලාශයක් හිතේ වික්ෂිප්ත භාවය නිසා එකලාශයක් නැහැ. ආපහු හිත ගන්න පුළුවන් ශක්තියක් මට තියෙනව නේද? ඒක වළක්වන්න කවුරුත් නෑ නේද? මම මෙතෙක්කල් චිරුවේ කණපින්නම් ගහන එක නේද? මම අද අදිෂ්ඨාන කරගත්තොත් නැති සතියක් මම පිටවලක් තියෙනවා. පුළු පුළුවන් වෙලාවට මට ආනාපානෙ හෝ බිම්බි මහැකිලින් බලන්න පුළුවන් ගතියකුත් තියෙනවා. අඩු ගන්න ධක්මං කරන පියවර තුන හතරක් යන්න පුළුවන් ගතියකුත් තියෙනවා. ඒ වුණාට මේ ලෝකයේ මට පාලනය කරගන්න බැරි නිසා මට ආණ්ඩුකට කරන්න බැරි නිසා හිත හිතුවක්කාර නිසා නොකෑමන දහවතුරා හිතක් නිසා එයා යනවා. ගියාට කොයි වෙලාවකදී හරි දැනගෙන මට ආපහු ගන්න පුළුවන් නේ. මං ඊට පස්සේ පිටණෙක් ගැන කතා කරන්නේ ආපහු ගන්න එක ගැන කතා කරනවා කිව්වොත් පුත්‍රජානනාංශය කියනවා මෙන්න මේ විදිහට නැවත හිත අරමුණට ගැනීම සම්බන්ධව ජවනිකා හතරක් තියෙනවා කියනවා. ඒ තමයි මේ සූත්‍රයේ පුත්‍රජානනාංශයේ ලස්සන චිත්‍රයක්ම බලා ලස්සන අවස්ථා හතරක් පෙන්නලා කියනවා ආපහු ගැනීමේ අවස්ථා හතරක් තියෙනවා එකක් තමයි ඊතාමත්ම කුශාග්‍ර බුද්ධිමත් කෙනෙකුට හිතෙනවා දැන් මම සතියේ හිටියා අපි ගත්ත නිදර්ශනයට ආනාපානෙ හිටියා ආනාපානෙ පිට ගියා පිට ගිහිල්ලා ඉතින් අපිට නොතරම් වෙන Tamanට ලැජ්ජ හිතෙන කාමච්ඡන්දේ හැසිරෙනවා චන්දුප සංහිතං ද්වේෂය හැසිරෙනවා දෝසෝපසංහිතං මෝහෝපසංහිතං මණ්ඩන්නත්තර වෙනවා නිදිමතට යනවා. ඒ අතරමැද කෑල්ල ඒ හිත පිට ගියාට පස්සේ ගන්නම දෙයක් නැහැ. නමුත් ඉඳපු ගමන් මතක් වෙනවා අනේ මම මේ නිසන්න වනේද ඉන්නේ. අපි අටසිල් අරගෙන නේද ඉන්නේ. ඊට දැන් ආශ්‍රය කරන්නේ කෙලෙස් නේද? ඉතින් මේ ඉක්මනට මම නැවතත් අරමුණට ගන්න ඕනෑ කියලා බැලුවොත් එයාට අර මොන කෙලෙෂේ තිබුණත් බයලජ්ජාව කියන ගුණය නිසා පවට ඇති බය සහ ලැජ්ජාව නිසා අරමුණට ආපෝ තියාගත්තට පස්සේ අවස්ථා තුනක් තියෙනවනේ. සතියේ ඉඳලා පිට යෑමක් තියෙනවා. පිට ගිහිල්ලා ආපහු සතියට එන එකක් තියෙනවා. ඒ නිසා මේ අවස්ථා තුනෙත් මුලක් සතිය තියෙන්නේ, අගත් සතිය තියෙන්නේ, මැද තියෙනවා කෙලස් ටික. මෙන්න මේ කෙලෙස් වල බලයක් නැහැ කියලා බුදුහාමුදුරු කියනවා මුලත් සතිය නම් අගත් සතිය නම් මැද කෙලෙස් වල බලයක් නැහැ. ඒක නිසා ඒ කෙලෙස් වලට බලය එන්නේ ඒ ගැන කනගාටුනොත් විතරයි. ඒ ගැන කතා කරොත් විතරයි. ඒ ගැන ආඩම්බර වුණොත් විතරයි. නමුත් යෝගාවචර අවස්ථා දෙකක් තියෙනවා. පිරිසුදු සතියෙන් පටන් ගත්තේ අතරමැද කෙලෙස් ඊගාට තියෙන සතිය. එයා හිතා ගන්නවා පිරිසුදු සතිය මම භාවනා කරලා කරලා කරලා ගත්තා. මම අරමුණක මෙනෙහි කරලා මෙනෙහි කරලා ගත් එක. නමුත් කැඩුනට පස්සේ හදාගන්න සතිය සුවිශේෂී විපස්සනාවක්. ඒක කවුරුත් කියලා දෙන්නේ නැතුව කරන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සූත්‍රයේදී සමහරු ඉන්නවා නැවත මම සතියට ගැනීම තමයි මගේ තියෙන පෞරුෂත්වය මගේ සත්පුරුෂ ගතිය ඒ කෙනාට හොඳට තේරෙන්න පටන් ගන්නවා ධර්මයේ මං භාවනා කරුවේ මේ වගේ වෙලාවට තමයි මට හොඳට බණ අහලා තියෙනවා මම හොඳට හිතට අරගෙන තියෙනවා මම ඒවා සාකච්ඡා කරලා තියෙනවා. මම මනසිකාරය පවත්ලා තියෙනවා. මට දෘෂ්ටිය තියෙනවා. පිට ගියකට කමන්නේ මට නැවත ආපහු යන්න පුළුවන්. මම නැවතට යන්න ඕනේ කියලා ගිය ගම එයාට තියෙන මේ නැවත සතිය කරා මූල කර්මස්ථානයේ සඳහා එන ගමන වළක්වන්න මොනම යාවයක්වත් ලෝකේ නැහැ. ඒක දැනගත්ත ගමන් හිතෙනවා එයාට මට විශේෂ අධිගමයක් මේක. වැටෙන එක වැටිච්චාවයි. ඒක ගැන කතා කරන්න බෑ ගන්න එක පුළුවන් කියලා බුදුරජාණන් සඳහන් කරනවා පරෝපදේශ රහිතව නැවත හිත ගැනීම කල යුත්තක් බවත් ඒ කරපු ගමන් 100%ක් හිත පිරිසුදු වෙන බවත් අවබෝධ වීමම ඒ කිනාට විශේෂ අධිකමයක් වෙනවා කියලා. ඒක සුවිශේෂී අවස්ථාවක් බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාට වෙන්නේ ඕක තමයි. උන්වහන්සේලා පළවෙනි වතාවට ලෝකේ ධර්ම ඉගෙන ගන්නකොට තේරෙනවා අපි උත්සාහයක් ගන්නවා සුචරිතවාදී වෙන්න. අපි උත්සාහයක් ගන්නවා චිත්ත භාවනා කරන්න. අපි උත්සාහයක් ගන්නවා විපස්සනා කරන්න. නමුත් හිත පිට යන. හිත පිට යන එක වළක්වන්න ක්‍රමයක් නැහැ. හිත කියන්නේ පිට යන නන්නතර ගතිය. මොහොත කියන්නේ රැල්ල. රැල්ල රැති මොහොතක් ලෝකේ නැහැ. ඒ රැලි වගේ තමයි හිතවිලි. එහෙම තමයි විතක්ක. ඉතින් ආ කරන්නේ මේ නපුරු විතක්ක, මිච්ඡා විතක්ක වලින් හිත ගිනිච්චට පස්සේ කොතනකදී හරි අහුවෙනවනේ. මම ඉන්නේ මිච්ඡා විතක්කයක කියලා. යාට සම්මා දිට්ඨිය තියෙනවනම් එයා ඇයි ගියේ මොකද්ද මේ මොුනේ කියලා ඔය ඔය බල බල ඉන්නේ නැවත මේක සම්මා විතක්කයකට එහෙම නැත්නම් සම්මා සංකප්පයකට ගන්න හැකියාව බැලුවොත් බාධාවක් නැහැ මෙන්න මේ බාධා නැතුව මගේ හිත ආපහු ගන්න පුළුවන්කම මගේ වචනෙන් කියන්නේ නිතරංග ජයක් උත්සාහ කරන මනුස්සයට හම්බෙන්නේ නිතරංග ජය. එයා දන්නවා කොච්චර කෙලෙසලන් තීත අපව ගන්න පුළුවන්. හැබැයි අපිට සාමාන්‍ය ජීවිතේ කවුරුවක්වත් නැහැ එහෙම දෙයක් අගයක් පාඩම්බරයක් පෙන්ලා දෙන්න. අපි කරන නිසාත බඳගෙන නඩනවා. අනේ මම මෙච්චර තියාහිට මගේ නිවැරදි හිත මේ විකල් ආකල්පගත වුණා සංකල්පගත වුණා ඒක හැම කෙනාටමත් කිය කිය හැම කෙනාගේමත් ගාගෙන අවුල් කරගන්න එක තියෙනවා නමුත් මේකෙදි බුදුහාමර පෙන්වනවා වහාම ඒක තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් නැවත හිතට ගන්න ගියොත් එයා බොහෝම ඉක්මනට විශේෂ අධිකමයක් කරනවා. දෙවෙනි ජවනිකාවදී කියනවා එයාට ඒ දැනුම නැහැ. එයා දන්නේ හිත පිට ගියා කියලා අඬනවා. කවුරු හරි සත්පුරුෂයෙක් යාට මතක් කරලා දෙනවා. මේකෙදි කියන්නේ මේ පුද්ගලයා සුතා දතා ಪರಿචිතා වචසා සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා විදුත් තිට්ඨිය සුප්පටි විද්ධා. ඕ මාංශල බණ භාවනා කරපු කෙනෙක්. නමුත් අවසාන වෙලාවේදී හිත දූෂිත වෙනවා. මැරෙනවා. මැරලා අන්‍යතරෝ දේවනිකායේ ඉපදිනවා. එතකොට මෙයාට තේරෙනවා පළවෙනි පන්තියේ අර කුශාක්‍ර බුද්ධිමත් කෙනෙක් නා මට ධර්මයක් තිබුණා මට භ්‍රමචරියක් තිබුණා ඒ නිසා මම නැවත ධර්මයට යන්න පුළුවන් කියලා පරෝපදේශ රහිතව කරනවා දෙවෙනි ජවනිකාදී කියනවා ඉර්ධිමත් මහරහතන් වහන්සේලා වරින් වර දිවි ලෝකෙට වැඩම කරලා බණ කියනවා. මෙන්න මෙහෙමයි හිත පිට ගියා දූෂණය වුණා. ඒ නිසා ඒ ජීවිතය හමාර වීම සාහිත දූෂණ වීම එකට වුණා. ඒත් එදනත් පුංචි කාරණාවක් තියෙනවා මතක් කරන්න. ඒ දිව්‍ය ලෝකයාව දැන් කරුණා කරලා හිත දූෂණ වීම ගැන බලන්න එපා. සතුප්පාදේ කරන්න. නැවත සතිය හිත පිටවන්න. ඒතර වහාම ඒ කෙනාට විශේෂ අධිකමයක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා විශේෂ මේ කියන්නේ පිම්මක් පනිනවා ඉස්සරහට ලොකු පිම්මක් කවටම කවුරුම වැට්ටුවත් මම ආපහු හදාගන්න ගමන ගැන මම දන්න යෝගාවචරයක් නම වළක්වන්න බෑ කියලා. මෙන්න මේ කාරණාව මේ කවුරු හරි මේක කියලා දෙනකොට ඒ උපදවාගත්ත සතිය යම් කිසි දෙයකින් හැලහැප්පුණාට පස්සේ සත්පුරුෂයෙක් ඇවිල්ලා කිව්වට පස්සේ ඔක හැලහැප්පුණා හරි දැන් Tamanට තේරෙනවනේ ආපහු යන්න පුළුවන් කියලා මොකද්ද කරන්න ඕන? ආපහු කරුණාකර තිබුණ අරමුණට යන්න. ආපහු සතිය පිහිටවන්න කියලා ඒකේ නා මේ කාරණාව හරියට වටහා ගත්තොත් හිත පිට කොච්චර ගියත් නැවත සකස් කර ගැනීමේ පූර්ණ ගල්දායක ශක්තියක් තමයි තියෙන බවත් මේ ධර්මයේ තියෙන ගැඹුර මේක බවත් මේක තමයි විපස්සනාව කියන්නේ මේක මගෙන් උදුර ගන්න කාටවත් බෑ මේක මට හම්බෙලා තියෙන උප්පත්තියම හම්බෙච්ච බූදලයක් දායාදයක් මට මේ සත්පුරුෂයා කියපු නිසායි මම දන්නේ මම අනිත් දවසෙල්ල මෙතෙන්ට එන්න ඕනෑ කියලා ඒ සත්පුරුෂයා වැඩ දෙකක් කරනවා එකක් තමයි ඒ බුද්ධිමතාට කියනවා පශ්චාත්තාපය නිහීන වැඩක් ත්‍රිසං වැඩක් මිනිස්සුෙකුට ගැළපෙන්නේ නැති වැඩක් උඹ උඹ විහිං පාට පහත දා ගන්නවා උඹට අයිතිවාසිකමක් තියෙනවා අපව යන්න මූලික කර්මස්ථානෙට අන්න ඒතර ගිහිල්ලා බලපන් පශ්චාත්තාප නොවෙන ඒක මගේ දක්ෂකමක් කියලා තේරුම් ගත්ත ගමන් අර සියලු පව් සමා වෙනවා. අර සියලු පව් සමා වෙනවා. ඒක තමයි බෞද්ධයට හිතා ගන්න බෑ. බෞද්ධය හිතනවා ඒකාන්තයෙන්ම අර අතරමැද වෙච්ච පව් ටික ගෙවන්න තෑහෙන කාලයක් ඉඳ වෙයි කියලා. එහෙම එහෙම ඒ ඒ ඒ කාරණාව හොඳට සිහිපත් කරගන්න අග්ගිකන්දෝපම සූත්‍රයේ ਸਰවචන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් පහා පපු යමාරියම තියෙන කට්ටිය නම් කන්නේ පුළුවන් කහගන්න. නැත්තම් heart attack එනවා. මැරෙන මොහොතදී මොනම චේතනාවක් හිතේ තිබ්බත් අපාය යනවා කියනවා. රාගයක් තිබ්බත්, ද්වේෂයක් තිබ්බත්, මෝහයක් තිබ්බත්, චේතනා මොනවා තිබ්බත් කෙලෙස් සහිත හිතකින් නම් මැරෙන්නේ සුද්ධ අපාය නැත්තම් තිරිසන් ලෝකේ කියලා. අපිව ගණන් ගන්න මොනම දෙයක්වත් මරණ මොහොතට බලපාන්නේ. මෙතනදී කියනවා සුතා දතා ಪರಿචිත වච්චකාය ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨිය විසුප්පටි විද්ධාන මර හිත දූෂණය වුණත් දිවි ලෝක යනවා. හිත දූෂ්‍ය වෙලා තිබුණත් දිවි ලෝක යනවා. මෙන්න මේ දෙක අතර වෙනස උගා කමාරොයි ගැඹුරින් සලකලා නැත්තම් කරන්න. මෙන්න මෙහෙම විසඳගත්තොත් හරි. අපිට අපේ චේතනාවෙන් හිතල මතලා එහෙම නැත්නම් සංස්කරණය කරලා අපි මොනවා කරන්න ගියත් ඒ චේතනා ඒ සංස්කාර ඒ හිතාමතා කරන සෑම දෙයක්ම මෙහෙවිලා තියෙන්නේ තණ්හාමාන දිට්ඨිය වලින් කෙලෙස් වලින් නිසා හිතාමතා කරන මොන දෙයක් කල්පනා වුණත් මරණ මොහොතදී තණ්හාමාන දිට්ඨි තුනට වැටෙනවා කෙලෙස් වලට වැටෙනවා අපාගත වෙනවා නමුත් ඒ කොච්චර දේවල් අපි බය වුණත් මට මාන්නයක් ඕනේ නෑ මට තණ්හාවක් ඕනේ නෑ මට මමයා කෙනෙක් ඕනේ නෑ කියලා හිත භාවනා කරන හිත පවා සමහරලාට මගේ මෙහෙවීමක් මයිමකින් තොරව විවිධ විතර්ක ඇති කර ගන්න විවිධ සංකල්ප ඇති කරන ඒව මම හිතාමතා කරපු දේවල් නිවෙන නිසා ඒ වගේ අපාගාමී වෙන්න අකුසල් වෙන්න ඉඩක් නැහැ හිතාමතා කරොත් තමයි චේතනාපූර්වක කෙරුවොත් තමයි කර්ම වෙන්නේ. චේතනාම් භික්කවේ කම්මං වදාන. ඒ නිසා මොන්න චේතනාව කරත්, පින් කරන්න චේතනා කරත්, පව් කරන්න චේතනා කරත් උදාහරණයක් කරන බීඩි බොණ්ඩ තීන්දුව කෙරුවත්, බීඩි නොවෙන්න තීන්දුව කෙරුවත් දෙන්නම අපායයි. මස් ඛණ්ඩ තීන්දුව කෙරුවත්, මස් නොකණ්ඩ තීන්දුව කෙරුවත් දෙන්නම අපායයි. එහෙමනම් අවසාන මොහොතේදී උගය දෙනකොට ඕන කරන්නේ ওই චුතිසිත පිරිසුදු කරගන්න එකනේ. අවසාන මොහොතේ මොනම හරි චේතනාවක් තියෙනවනම් કોઈ චේතනාවක් එන්නේ තණ්හාමාන දිට්ඨි නිසා අපායට යනවා. නමුත් මනස වික්ෂිප්ත වීම නිසා අචේතනිකව ඕනේ ක්ලේශයක් හිතට එන්න පුළුවන්. ඒක හිතාමතා කරන දෙයක් නොවන නිසා කර්ම රැස් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙමයි ඒකට නිදර්ශනයක් දෙන්න තියෙන්නේ. අපි සක්මන් කරනවා. එනනම් පරියන්කේ ඉන්නවා. ඉතින් අපි හොඳටම ස්තෝදානාල පිරිසිදු වෙලා ඇවිල්ලා වාඩි වෙලා බුදුන් අදහගෙන ජීවිත පරිත්‍යාගයෙන් ආශ්‍රස් ප්‍රසවාසයේ හිත තිබ්බට මේ හිත කොච්චර දෝ කාමච්ඡන්දෙට දුවනවනේ හිතල නෙවෙයි සිද්ධ වෙන්නේ මේ කොහොත් හිත කොච්චර දෝ ද්වේෂයට දුවනවා හිත කොච්චර දෝ මෝහයට දුවන නිදිමතට නමුත් මේවා හිතාමතා කරන දේවල් නෙවෙයිනේ ඒ නිසා මේවා එකක්ක කර්ම රැස් වෙන්නේ නැහැ මෙවුව ගැන කනගාට වුණොත් අන්න කර්ම රැස් වෙන්න පටන් ගන්නවා මේක ගැන පශ්චාත්තාපනොත් අන්න කර්මරසෙන්ද පටන් ගන්නවා. මේක ගැන කතා කරන්න පටන් ගත්තොත් අන්න කර්මරසෙන්ද පටන් ගන්නවා. ඒක නිසා මේ අතරමැදට අති යටිපහුව වෙන අතරමැද වෙන මේ ස්තන්දුප සංහිත, මෝහෝප සංහිත, දෝසෝප සංහිත දේවල් එන එක මම ඉල්ලලා ගත්ත දෙයක් නෙවෙයි. අචේතනිකව සිද්ධ වුණේ අසංස්කාරිකව සිද්ධ වුණේ අවිඥානිකව සිද්ධ වුණේ මේ ගැන කතා කරපු ගමන් ඒකට කෙලෙස් රැස් වෙන්න පටන් ගන්නවා. උඹ ඒක අමතක කරලා ආය අරමුණට හිත ගන්න එක කල්පනා කරපන්. ඔය එතකොට ඔක්කොම කෙලෙස් අහෝසි වෙනවා. එතකොට මේ කියන ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ මේ සඳහන් කරන ස්වාමීන් වහන්සේ සුතාදචා ಪರಿචිතා වචන මනසානුපෙක්ඛිතා. ditthiya suppati vidya යාට ඕනකමක් තිබුණේ හිත වික්ෂිප්ත කරගන්න. යාට ඕනකමක් තිබුණේ රාගෙ පිටිපස්සේ යන්න, ද්වේෂෙ පිටිපස්සේ යන්න, මෝහෙ පිටිපස්සේ යන්න. ඔව් මොනවා හරි සිද්ධියකින් හිත වික්ෂිප්ත වෙච්ච වෙලාවක මරණය සිද්ධ වුණා. ඒකක්වත් එයා සමාදන් වෙලා නැහැ. හිත දූෂණය වෙලා තියෙන්නේ පශ්චාත්තාප වෙලත් නැහැ සමාදන් වෙලත් නැහැ. එතකොට අර තිබුණ ජවයට ගෙනියන්නේ දිව්‍ය ලෝකේ තමයි. ගියාට පස්සේ කල්පනා කරනවා මරණ මොහොතේ මට මතක නැහැ මොකද වුනේ කියලා. ඒකේ වෙලාවට ආපු හිත මම ප්‍රාර්ථනා කරපු එකක්වත් මං ගැන පශ්චාත්තාප වෙන්නේ නැහැ. කනගාටු වෙන්නෙත් නැහැ. මට ඒ ඒ ඒ කෙලෙසේ එහෙම තියේදී හිත අපව ගන්න පුළුවන් දැන් ආයශරයක් සතියේට ඒ ගත්ත ගමන් අතරමැද අතරමැදි වෙන කෙලස් ටික ඔක්කොම අහෝසි වෙනවා. මේකට ලස්සන සිද්ධියක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කාලේ සිද්ධ වෙච්ච එකක්. දේවතා සූත්‍රය කියලා. ඒක තරුණෙක් ਸਰවචනanse වැඩ ඉන කාලෙම ගිහිල්ලා පැවිදි වෙලා කමඨහනක් අරගෙන සියල්ලකින්ම වෙන් වෙලා තාමත්ම හුද්ධිකලාව තනිව බණ භාවනා කරනවා. හැබැයි කතාවේ යනතාවට පේනවා මෙයා අත්ති කිලමතාණ යෝගයට බර කෙනෙක්. මෙයා තනි වේල වරඳලා තියෙන්නේ. හැබැයි අධික බඩේ දැවිල්ලක් තිබිලා තියෙනවා. මේ බඩේ දැවිල්ල දරන්න බැරි තරම්. හැබැයි කවදාකවත් ශිල්පත කඩලා නැහැ. අර බඩේ දැවිල්ල පිළිබඳව බෙහෙත් බීලත් නැහැ. මේක කාගෙන ඉඳලා තියෙනවා. ඉතින් මෙයාට ඉඳගෙන ඉන්න බෑ දැන්. භාවනා කරන්න සතිය පිටවන්න බෑ. එක ක්‍රමයක් ඉතුලා තියෙන සක්මන විතරයි. හැබැයි සක්මනෙත් මේ බඩේ දැවිල්ල කොච්චරද කියනනම් බඩ ඇඹර වෙනවා. එයා වැටෙනවා. ඒක නිසා සක්මන් වලක් හදාගෙන ඒක දිග රෙදි වැලක් වගේ ඒකට කියන්නේ ආලම්බන රජ්‍යය කියලා. ඒක එල්ලිලා පුළුවන් විදිහට කඹේ යන කෙනෙක් වගේ ඇවිදින ගම භාවනා කරනවා දන්නවා මේ බඩේ දැවිල්ල කියන කේ කෙලවරකටම යන්න බෑ. ඒ තරම්ම දැඩි වේදනාවක් බේත් කරන්නෙත් නැහැ මොනවාක්වත් කල්පනා කරන සත්‍යපත් වෙලා ඉන්නවා. මෙන්න මේ దేవතාවා මේ විදිහට වැලේ එලිලා සක්මන් කරද්දි මැරිලා වැටෙනවා. මැරිලා වැටුණට පස්සේ මෙයාගේ හිත තියෙන්නේ අර වේදනාවට ද්වේෂයක් ඇත්තෙත් නෑ මොකුත් නෑ මෙයා ගිහිල්ලා දිව්‍ය ලෝකේ තුසිත දිව්‍ය විමානේ විශාල දිව්‍ය විමානයක් සහ විශාල දිව්‍යංගනාවන් පිරිසක් සහිතව පංචතූරිනාදෙන් පිළිකණ්ඩ දිවි ලෝකේ සකස් වෙනවා. දැන් මේ దేవතාව දන්නේ මේ ස්වාමීන් වහන්සේ දන්නේ මැරුණයි කියලා. අපවත් උනායි කියලා. ඒ ස්වාමීන් වහන්සේ හිතන්නේ මේ සක්මන් මළුව ගාවට පිරිසක් ඇවිල්ලා දාන දෙන්න කියලා. ඒ ශාන්ති පිරිස දක්වපු නිසා ඔළුව පාත් කරගෙන සිවුර සකස් කරගෙන අර කෝල ගති පානවා. ඒක දිව්‍ය ලෝකේ දිව්‍ය පිරිස බලනවා. මේ මෙයාගේ මනස තාම තියෙන්නේ සිවුරේ. තාම ඉන්නේ පරණාත්මේ කියලා. දැන් බේරන්න බෑනේ මෙයා කිසි දෙයක් බලන්නේ ඔළුව ඉක්මවගෙන අර අරණ්‍යයේ සෙනඟක් ආපම සංඝයා වහන්සේ නමක් කරනවා වගේ ඒ තමන්ගේ සක්මනේ ඉන්න වගේ ඉන්නවා. එතකොට దేవතාවෝ ගිහිල්ලා දිව්‍යාංගනාව ගිහිල්ලා විශාල කණ්ණාඩියක් ගෙනලා අල්ලනවා මූණට. ඒකට මේ దేవතාවට බුණා දෙයියනේ දැන් සීල ශ්‍රී විභූතියෙන් සම්බන්ධ දේවාත්මයක් ලැබිලා තියෙනවා. එයා කල්පනා කරනවා යකෝ මට ඕනුනේ විවේකයේ දැන් මේ භාවනාව කොල්ල අන්තිමට ගෙනල්ලා වැටලා තියෙන්නේ මේ පිසාචෝ මැදකට නේ. මේක කානිවල් එකක් නේ. මේක කවදාකවත් ඉවරෙන්නේ නැති පාටි එකක්. මල හොන්තුවවයි. දැන් බේරුමක්ම නැහැ කියලා විශාල පශ්චාත්තාපයක් එනවා. ඒකෝට අරබින්ස ඇවිල්ලා කියනවා ඔබතුමා වෙනුවෙන් තමයි මේ විමානේ පහළ වෙලා තියෙන්නේ. ඇවිල්ලා ඔකට අත තියන්න තිබ්බ ගමන් Tamange වෙනවා ඔක. මේ ඔක්කොම දිව්‍යාංගනාව සහ පසු පංචතූරිය නාදේ ඔබතුමා වෙනුවෙන් ඇයි රස විඳින්නේ නැත්තේ? ඇයි එන්න නන්දනවනේට යන්න අපිත් එක දිව්‍ය ක්‍රීඩා කෙරෙන්නේ කියලා. අර దేవතාවට වෙන්නේ සම්පූර්ණ අනිත් පැත්ත. යා කල්පනා කරනවා මේක වෙන්න බෑ. මම මේ මේ විවේකයට බර කෙනෙක් පැවිද්දෙක්. දැන් මේ පිනක් වශයෙන් පරිසන්දීලා ගිහිල්ලා වැටලා තියෙන්නේ කානිවල් එකට. කවදාකවත් විරණටි පාටි එකට. ඒසොල් කල්පනුනේ යකෝ මං దేవතාවෙක් නම් මට දේවවල තියෙනවනේ. සර්වඥාන්සේ ඉන්නවනේ. මම යන්න ඕනේ සරුවචනන්සේ හම්බෙන්න. දැන් සරුවචනන්සේ නඩු කියන්නේ නෙමෙයි. ඔබ වහන්සේ මට මේ බාර දුන්නා විවේක වෙන්න කියලා ඔන්න විවේක වීමේ කුසලයට මං ගිහිල්ලා වැටුනේ කානිවල් එකට. ඔබ වහන්සේට වැරදිලයි කියලා මේ බුදුහාමරණ නඩු කියන්නේ. ඊට පස්සේ ආ කතා කරා මම දිවි විමානට අත තියන්නෙත් නැහැ. මට මේ කිසිම විවෘතියක් එපා. මට ඕනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ හම්බෙන්න යන මම යනවා. ඒතර දේව දිව්‍යාංගනව 500ක්. මේ దేవතාවත් එක්කම බුදුහාමරගාට එනවා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා විශාල චෝදනාවක් කරනවා. මේ దేవතාව කතා කරලා කියනවා අච්චරාගණ සංගුට්ටම් පිසාචගණ සේවිතා වනන්තං මෝහණං නාම කුතෝ යාත්‍රා රවිස්සති බුදුරජාන් වහන්සේ ලෝකයා කියන්නේ අප්සරාවන් කියලා මම අප්සරාවන්ගෙන් වට වෙලා මට පේන්නේ පිසාචෝ පිරිසක් වගේ ස්වාමීන් වහන්සේ මට මේ සියලුම පේන්නේ කවදාක සන්තුෂ්ත කරන්න බැරි කාමයට බැඳිච්ච මිනිස්සු වගලා ගන්න විනාශ කරන පිසාච ප්‍රේත පිසාච ලෝකයකට ගියා වගේ වනන්තම් මෝහණං නාම මේ නන්දන වනයට අඩිය තිබ්බ කෙනෙකුට මොනම හිත ඔළුව ගෙලින් කරගෙන ඉන්න බෑ. ඒ තරම්ම හිත වන්මත් කරනවා අනේ ශාසමට මොන ගමනක්ද මං කොහෙද මේ යන්නේ මං කොහොමද බේරෙන්නේ කියලා. කියන්නේ භාවනාවෙන් හිත පිට ගියා. Taman ආපු ගමනෙන් පිට ගියා. පිට ගියාට පස්සේ මේ దేవතාවට ඕනේ අර හිටපු අරන්නේ අර විවේකේ අර හුදේකලාව. එයාට මේ පිට ගියක පිළිබඳ කිසිම ආඩම්බරයක් නැහැ. ඒක දිව්‍ය ලෝකේ වුණාට, ඒක දිව්‍යාංගනා වුණාට, ඒක දිව්‍ය නන්දරවනේ වුණාට එයාට පේන එක පිසාච පිරිසක් වගේ පිස්සු ලෝකයක්. මේ දේ තමයි බයලජ්ජාව කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේවතාවට කියනවා ඔබ බය වෙන්න එපා පුතේ. ඔබ ඉන්නේ නිවැරදි පාරේ. ඔබ ඉන්නේ අභේ මාර්ගයේ. ඔබ යන රතේ ධර්ම රතයක්. ඔබ ඔය සියලුම ගුණාංග ටික ඔබට තියෙනවා. ඒක නිසා හදපු හිතක් වඩපු හිතක් ඔය කෙලෙස් වලින් නලවන්න බෑ. ඒ නිසා ඔබ උඹේ තිබුණු සතිය සමාදන් වෙයන්. සතුප්පාදේ ඇති කරගනින් කියලා බුදුරජාන් වහන්සේ ඉදිරි පිට අර දේවතාවට මතක් කරලා දෙනවා වඩන ලද සතිය ඔය తాවකාලික පැමිණ කිසිම සංකල්පකින් විකල්පකින් ස්ථිරහානියකටපත් වෙන්නේ නැහැ. ඌ ගැන තැවෙන්න එපා. ඔබ ගැන සැලෙන්න එපා. ඔබ නැවතත් සතිය ගැන අදිෂ්ඨාන කරපන්. ඒතකොට සතුප්පාදේ සිද්ධ වෙනවා. වහාම අවබෝධය සිද්ධ වෙනවා. කිප්ප මේම විශේෂ විශේෂගාමි හෝති. විශේෂ ඥානයකටපත් වෙනවා කියලා අර අරන්නේ හිටිය අභාව પ્રાપ્ત වුණා. දිවි ලෝකේ ගියා. සුළු වේලාවකින් දිව්‍ය බල ඇතුව බුදුරජාන් වහන්සේ ගාවට බුදුරජාණන් වහන්සේට නැවත සතියට පිටන්න පුළුවන් පුතේ කියනකොටම rahat වෙනවා. ඒ ඒ පණිවිඩයටම රහත් වෙනවා. මොකද කලින් හදපු ධර්ම නිසා දිවි ලෝකෙට ගියාට දිව්‍යාංගනාවක් රස විඳින්න බෑ. නන්දනවනේ තිබුණාට ඒක පේන්නේ මන්මත් කරන මෝහණයක් වගේ. බුදුජානනාංශිකල නඩු කියනවා ඔබ වහන්සේ කියන්නේ මේකද දිව්‍ය ලෝකෙ මේකද මට හම්බෙච්ච දෙය කියලා. බුදුන් කියන නෑ ඔය කොයි දෙය ලැබුණත් බය වෙන්න දෙයක් නෑ කියලා. ඉතින් මේ මැරිලා දිව්‍ය ලෝකේ යන කතාවත් බුදුජානනාංශ මෙතන ජවනිකාවක් වශයෙන් පෙන්නනවා. ආන් ඒ වගේ කාට හරි හිතා ගන්න පුළුවන් වෙයිද හිතා ගන්න බැරුණා හිතා ගන්න වෙනවා මේ භාවනා කරනකොට නන්නත්තාර හිතවිලි එනවා නන්නත්තාර වේදනා එනවා නන්නත්තාර සද්ද එනවා මේ කොයි දේ ඇහුණත් ඒ සද්ද ස්ථිර සද්ද ස්ථිර සද්ද නෙවෙයි ඒ හිතවිලි ස්ථිර හිතවිලි නෙවෙයි ඒ වේදනා නිත්‍ය හිතවිලි නෙවෙයි ඒ ජවනිකාවෙන් පස්සේ සද්දෙන් පස්සේ වේදනාන් පස්සේ හිතවිල්ලෙන් පස්සේ ආපහු අරමුණට හිතට ගන්න දන්නවනම් උන්ද බුදු වුණා වගේ. ආයෙට වෙන්න මොනවත් දැනගන්න ඕන කමක් නැහැ. හැබැයි ඊට පොඩ්ඩට කලින් කියන්න ඕනේ ඒ මට්ටමට සතිය වඩා ගන්න ditthi visuddhiය දක්වා සුද්ධ වෙලා තියෙනවා. එයා දැනගන්න ඕනේ ඉඳගත්තර පස්සේ කොහොමද කයට හිතගන්නේ? ස්වභාවයෙන් එන එකක් නෙවෙයි ආනාපානය කියන්නේ ඒකට ආරාධනා පූර්වක ඉඳලා ආනාපානය මතු කරගන්න හැටි දැනගන්න ඕනේ. ඒකේ සත්‍ය පිටුන හැටි දැනගන්න ඕනේ. දැනගන්නකොට নানা ආකාර සද්ද වේදනා හිතවිලි සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා බිහිසුණු රුදු වේසමවා මග අවරන්නේ එකෙක් කාටවත් වෙනසක් නැහැ. ඔය හැම කෙනාටම බිහිසුණු රුදු වේසෙනවා කොච්චර ආවත් අර කලින් සමාදන් වෙච්ච අරමුණ තාමත් අපේක්ෂාවෙන් ඉන්නවා. කොයි වෙලාවක හෝ අරමුණ සමාදන් වෙච්ච ගමන් යා අතරමැති වෙච්ච කෙලෙස් ඔක්කොම අහෝසි භාවයට ඔක්කොම අහෝසි වෙනවා. ඉතින් මේක සාමාන්‍ය සදාචාරවාදීකට කිව්වොත් එහෙම කියාවි. මේක මේ භාවනා කරන කට්ටිය විශේෂ ලයිසන් එකක් ගන්න හදනවා. අපි අකුසල් කරලා අපාය යනවා. ඒගොල්ලෝ අකුසල් කරලා දිවි ලෝක යනවායි. බුදුරජාණන්සේ එහෙමම කියලා තියෙනවා. එහෙමම කියලා තියෙනවා. තමන් හිත සකස් කරගෙන තියෙනවා නම් අකුසල් වලින් හිත වරින් වර දූෂණය වෙනවා. ඒක වළක්වන්න බෑ. මොකද යා දූෂණය වෙච්ච ජවනිකා නෙවෙයි බලන්නේ දූෂණය වෙන්න ඉස්සෙල්ලා සතිය තිබුණේ, දූෂණයෙන් පස්සේ සතිය තිබුණේ. මේ සති චිත්තක්ෂණ දෙක සමාදන් වෙච්ච ගමන් අතර පහුවෙන, යටි පහුවෙන, මැදිහත් වෙන කෙලෙස් වලට කෙලෙසඬ බැරුව යනවා. කෙලෙසන්න බැරි වෙනවා. අපි මෙතෙක්කල් ලෝකේ කතා කරුවන සම්පප්පලාප දෙඩුවන බොරු කිව්වන කේලම් කතා කරානම් ඔය මැදි වෙච්ච කෙලෙස් ගැන කතා කරපු එක තමයි. මේවා තීරම අපාගාමී අකුසල කර්ම. මේ වැරදිච්ච, පෙරදිච්ච සීවල් ගැන කතා කරනවා තමයි රේඩියෝ එක කියන්නේ. ඒක තමයි පත්තරේ කියන්නේ. ඒක තමයි ටෙලිවිෂන් කියන්නේ. මේව අහන හැම වෙලාවකම හිත කෙලෙස්. ඒක නිසා ඒව ඕන කෙනෙක් අහගත්තාමයි. අපිටත් ඇහෙන්න ඉඩ තියෙනවා. නමුත් මතක තියාගන්න අපි ඉස්සර වෙලා මේ වගේ තැනකට ඇවිල්ලා තීලයක පිහිටලා ඇඟපය අතපය සීතල කරගෙන එකම අරමුණක හිත පුළුවන් තරම් වැටි වැටි හරි කමන්නේ සතිය පිහිටුවා ගත්තොත් ඒ පිහිටවපු සතිය අන්නර වෙලාවක නැවත සතුප්පාද කරගන්න පුළුවන් නම් යටිපහුවෙච්ච ඔක්කොම පහු අහෝසි වෙලා යනවා. ඒක නිසා ඒ අග්ගිකන්දෝපම සූත්‍රයේ බුදුන් සඳහන් කර තිනවා මරණ චිත්තක්ෂණය මොන චේතනාව තිබ්බත් නැත්නම් මොන තණ්හාව තිබ්බත්, ditthi තිබ්බත්, මාන තිබ්බත් ඒකාන්තෙම අපාගාමී වෙනවා. ඒකාන්තෙම තීසක්. ඒ නිසා අපි මේ ගත කරන බෞද්ධ ජීවිතයේදී අපිට කොහෙද සාක්ෂියක් තියෙන්නේ මරණ වේලාවෙදි මට මේ මේ මොකද්ද කියන්නේ අපාර වූ මේ සංසාරේ ඔබ මගේම පුතු වේවා කියලා ප්‍රාර්ථනා කරුවපස්සේ දෙන්නම අපායනේ දෙන්නම එකෙක් අතකට ඇදගෙන යන්නේ අපි හිතනවා ඇත්තටම තාත්තට වෛර කරලා තෝ කන්‍යම් මරණ්‍යම් කිව්වොත් ලබන අපායට යනවා කියලා දන්නවා. ඒක තාත්තට ප්‍රේම කරත් අරහා සමාන අකුසල කර්මයක් වෙනවා කිව්වොත් එimhe කී දෙනෙක්ගේ බඩපපුව දනවද? ඕනම කෙනෙක් දන්නවා බැලලිය වදනකොට වදන වදන පැටියා කන්‍යම් කන්‍යම් කියපු එක කාලා තමයි වදන්නේ. වදන වදන එක කනවා. ඒකෝර දන්නවා මේ කන්‍යම් මරණ්‍යම් ගියා ගත්තාම අපාය යනවායි කියලා. කවුද හිතන්නේ ප්‍රේම කෙරුවොත් අපායයි කියලා? දරුවන්ට ප්‍රේම කරපුවාම හොඳයි. අම්මට ප්‍රේම කරන එක හොඳයි. අපේ බුද්ධ ආගමට ප්‍රේම කරන එක හොඳයි. නමුත් ඒකක් මරණ චිත්තක්ෂණේ මතු වුණොත් මොකද වෙන්නේ? අපිට පුළුවන් වෙයිද ඊට ඉස්සෙල්ලා ඒ වෙනුවට මධ්‍යස්ථ අරමුණකට හිත යොදලා පුරුදු කරලා ඒක අපේ නිවහන බවටපත් කරලා හැකිතාක් ඒ මධ්‍යස්ථ හිතේ ඉන්න පුරුදු කරගත්තොත් එයාට තේරෙයි එහෙම ඉන්න කිව්වට හිත මගේ මෙහෙමකින් තොරව රාගයට යනවා ද්වේෂයට යනවා මොහේට නමුත් මං ගැන කතා කරන්නෙත් නෑ අනුමෝදන් වෙන්නෙත් නෑ වචන කතා කරන්නෙත් නෑ මම බලනවා හැකි ඉක්මනට ආයශරයක් ගෙනල්ලා අරමුණේ පිටන්න එහෙමනම් අතරමහු ප්‍රතිප්‍රාණ මැදිහත් වෙන ඒ රාග ද්වේෂ මෝලි මාම කෙලෙසෙන්නේ මෙන්න මේ ටික මේ ටික තීරුම් ගැනීම එක පැත්තකින් කියන්න පුළුවන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා. මේකයි අපි අවිත කරගන්න ඕන දිට්ඨිය. එතකොට අපි හැකිතාක් වෙලාවක දැනගත්තකම මම ඉන්නේ වැරදි තැනක, වැරදි වචනයක, වැරදි ක්‍රියාවක් කියලා වහාම ආපහු අපිට කරන්න තියෙන්නේ අර පුරුදු කරපු සතිය. ඉඳගෙන ඉන්නවනම් ආනාපානට ගෙනත් තියාගන්න. ඒක අරසයි. සක්මන් කරනකොට රූප පෙන්වන්නට, ශබ්ද ඇහුනට, ගන්ධ රස පහස දැනුනට, මනාපමන පහළ වුණාට දැනගත්ත ගමන් අවස්ථාව ලැබිච්ච ගමන් ආයෙ ගෙනල්ලා වම දක්වන්නේ. එදින්දා වැඩ කරනකොට හිත පියාසරනවා. දැනගත්ත ගමන් තමන් මන චේතනාපූර්වක කරන වැඩේට දාන. ආනෙම කෙරුවොත් ඒ ගිය ගමනේ සිදුවෙච්ච කෙලෙසීම සමාදන් නොවි මේකට ගන්න පුළුවන් මේ ගතිය සම්මාදිට්ඨියක් කරගත්තයි කියලා හිතන්න. කවුරු හරි මොකක් කර මනස වෙන්නේ බයකට. ඒකට සුතා දතා පරිචිතා මනසානුපෙක්ඛිතා විදිට්ඨිය සුප්පටි විද්ධා කියන ඔක්කොම දැනගන්න ඕනේ මේ භාවනා කරනකොට හිත පිට යන එක උඹට කරන්න දෙයක් නැහැ. ඔය ගිය පිට පිට ගිය හිත අපව අරමුණට ගේන එක 100%ක් වගකීම. ඒකට පිටිය රකස් කරගෙන හිටපන්. දැනගනින් හැලහැප්පුණක් වුණොත් මම මෙන්න මේ අරමුණටයි යන්නේ කියලා. කලබල වෙච්ච ගම හාව තමන්ගේ පැලැස්සට රින්ගනවා. පොඩි එකා තමන්ගේ අම්මගේ ඔඩොක්කට යනවා. ඌ දන්නව එතන ආරක්ෂාවක්. ඒ වගේ තමයි යෝගාවචර දැනගන්න ඕනේ. මට දැන් මේ භාවනා කර කර ඉන්නකොට ඊට කොහෙන් අන්නත්තරගත් ගියත් දැන් මට සීයේ එළඹිච්ච ගම දැනගත්ත ගමන් පිට ගියා කියලා. දැන් කොහෙද මම මේ ආපදිච්ච කරන්නේ කියලා එයාට නිසකව දැනගැනීමක් තියෙනවා. සක්මන් කරනකොට හිත කොච්චර දෝ පිට යනවා. සද්ද අහනවා මනාපමනාපා එයා දැනගන්න ඕනේ හරි පිට ගියා දැන් මම දන්නවා පිට ගියයි කියලා දැන් මට ආපහු එන්න පුළුවන් එන ගමනදී මම කොතෙන්ද යන්න ඕනේ කියලා එයා ඒ වෙලාව කමටහන් සුද්ධ කරන්න කවුරුත් එතන නැහැ දැනගන්න ඕනේ මගේ හිත පීටවන්න ඕනේ මේ වමේ දකුණේ ඉතින් අන්න ඒ දන්න ගමට ඒ ඒ ඒ පුංචි කාරණාවක් වගේ වෙන්නේ ඒ දන්න ගමට කියන සම්මා දිට්ඨිය කියලා ඒකට කියනවා දිට්ඨි විසුද්ධිය කියලා ඕනනම් කියන්නේ නැත්නම් දිට්ඨිය සුප්පටි විද්ධා මුද්දටම විනිවිද දැක්කම මම කරන්න ඕන දේ. ඊට පස්සේ යාට සම්මා සංකප්පයක් එනවා එහෙනම් නික්කම්ම සංකප්පේ තියාගන්න ඕනේ. නන්නත්තර වෙච්චව ගැන කතා කරන්නත් එපා. අම්මට තියෙන්නේ මේ සක්මනනම් වම දකුණ. පරියංකේ නම් ආස්වාස් ප්‍රස්වාස් බිම්බිය හැකිලි. මේ දිනදා වැටුණා චේතනාපූර්වක කරන දෙයට ඒක ඉච්ච රසවත් අරමුණක් නෙවෙයි. ඒක කොහොමඩක්වත් මොනම ලාභයක්වත් දෙන එකක් නෙවෙයි. කෙලෙස් නෝපදන ශක්තිය තියෙනවා. අන්න නික්කම අරමුණට ආවා, අව්‍යාපාදක්මන්ට ආවා. අවිහිංසා සංකල්පයට ආවා. එතකොට දන්නවා මම දැන් අමාරු තැනක ඉඳලා යන්තම් තෙත තැනක ඉඳලා වීල තැනකට කොට වුණා. අනාරක්ෂිත තැන ඉඳලා ආරක්ෂිත තැනකට කොට වුණා කියලා. ඊට පස්සේ Taman කතා කරන වචනයක් මෙන්න මේ කාරණාව ඔප්පු කරලා දෙන්න කතා කරනවා ඇර අනිත කො බොරු වලට වැටෙනවා කේලම් වලට වැටෙනවා සම්පප්පලාප වලට වැටෙනවා බිඳුම් වලට ඇති කරනවා ඒ නිසා එව්වනම් යන්නේ කතාව කටට ඉබ්බෙත් දාන්න. දවස පුරා කතා කරන්නේ අරයාගේ මෙයාගේ ගම්මැදි හැලි, අරයාගේ ඇදපළුදු, මෙයාගේ ඇදපළුදු නම් ඒ කතාව නැති එක හොඳයි. මුදුවට මතක තියාගන්න කතාව තියෙන්නේ මනුස්සයාට විතරයි. ඒකයි බර ගානක් මිනිස්සු අපාය යන්නේ. 99ක් විතර මිනිස්සු මැරලා අපායට යන්නේ මොකද මේ කට පරිස්සම් කරන්න දන්නේ නැහැ. මේ කටේ තියෙන වචනේ තියෙන ඒ කෙනෙක් තව කරුණාවක් මෛත්‍රියක් දෙන හැටි සත්‍යයක් කියලා දෙන හැටි නෙවෙයි තියෙන්නේ කට තියෙනවට කටකම සෙයියාවක් නැතුව කියවන. අද මේ ජනමාධ්‍ය දියුණුවාට පස්සේ යටිතල පහසුකම් දියුණුවාට පස්සේ අපායට හයිවේ එකක් හැදුවා වගේ. දැන් ඒක ලස්සනට පේමන්ට් පේමන්ට් දාලා හදලා තිනවා මෙහෙන් නගින ප්‍රමාණය විතරයි බුක් ගාලා ගිහිල්ලා ඉන්ටර්සිටි එකේ බැස්සා වගේ බහින්න පුළුවන් මොකද කොයි ඈත ගෙටියක් කතා කරතයි. එහෙම නැත්නම් SMS ගහන්න පුළුවන්. එහෙම නැත්නම් email කරන්න පුළුවන්. sannivedanaya හරහා මායя දැලෙලලා ඉවරයි. ඒක අපි කරන ක්‍රියාවක් හිතන්න දවස් 30 තටමනවනේ හම්බ කරනවා අරක කරනවා අරයට උදව් කරනවා මෙයාට උදව් කරනවා කොයි වෙලාවෙදිද අප මනුස්ස අපි මිනිස්සුෙකුට කියලා දෙන්නේ වෙච්ච දේ ගැන පශ්චාත්තාප වෙන්න එපා ඊගාවට කරන්න තියෙන දේ ඔබ දටමන්න ඕන ඒකට වෙනම උද්‍යෝගයක් ඔබේ මනසේ තියෙනවා ඒකට වෙනමම ශක්තිය උඹ ළඟ තියෙනවා. කරුණා කරලා වෙච්ච එක නඩන්න නැතුව ඊගාට කරණ තින්නේ බලපන් කියලා අම්මා කෙනෙක් දරුවෙකුට කියලා දෙන සමාජයකද අපි ඉන්නේ. ගුරුවරයෙක් ශිෂ්‍යයෙකුට කියලා දෙන සමාජයකද අපි අද ඉන්නේ? ලෙඩෙකුට දොස්තර කෙනෙක් කියලා දෙන සමාජයකද අපි අද ඉන්නේ? රජ කෙනෙක් රටවැසියට කියලා දෙන සමාජයකද ඉන්නේ? ඔක්කොමලා කියන්නේ මේ වෙච්ච දේ කණපින්දම් ගහන එක විතරනේ. ඉතින් එහෙව් සමාජයක අපි ඉන්න ගමන් අපිත් ඒ ඔක්කොටම පිස්සු නිසා මටත් පිස්සු හදා ගන්නවාද? එහෙමනම් Taman පැත්තකට වෙලා ඒ කර්මාන්ත වලින් අයින් වෙලා පුළුවන් තරම් බලන්න ඕනේ මම පෙර කරපු අකුසල කර්ම නිසා බැහි නිසා පුරුදු නිසා චරිත ලක්ෂණ නිසා විනානම් ප්‍රකාර පටලවිලි වටා ගන්න. පටලවිච්ච දෙයට ආර්යා කෙරුවේ මේක මෙයා කෙරුවේ මේක කියලා කේන්දර බලන්න යන්නත් එපා. පුළුවන් නම් මේක මගේම කර්ම නිසා සිද්ධ වුණා. මට බැරිද දැන් මීට පස්සේ පිළියම තේරුම් ගන්න. නැවත හිත සතුප්පාදේ කරන්න. එතකොට මම මේ කවුද මේක කෙරුවේ? ඇයි එහෙම වුනේ? ඒ සේරම නාස්තික වචන. ඒවා තේරම මාරපාක්ෂික වචන. මං කියවට මොකද කරන්න ඕනේ? කරන්නේ උඹට මෙතෙක් වෙන සමාජයේ හේතු වෙච්ච අරමුණට බලයක්. අන්න ඒ දේ කරන එක Brahmacharya කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ දේ කරන එකාට යෝගාවචරය කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ දේ කරන එකාට භික්ෂුව කියලා කියනවා. භික්ෂුණී කියලා කියනවා. බුද්ධ පුත්‍ර කියනවා. එහෙම නැතු මේ මේ කවුද කෙරුවේ ඌට ගහන්න ඕනේ ඌට මරන්න ඕනේ එහෙම නැත්නම් මේ මට ආත්මයක් තියෙනවා ඌටත් ආත්මයක් තියෙනවා මේක කරන්න දෙන්න බෑ කියලා මේ දඟලන ධර්මන ලෝකයේ කරන හරියක් කරන්නේ මිච්ඡා කම්මන්ත. ඒ නිසා සම්මාදිට්ඨි සම්මා සංකප්ප ආපු කෙනාට තියෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ලෝකයා කරගත්තොත් ලෝකයා ගෙවයි. උඹ පරිස්සම් වෙන්න මොකක්වත් කරන්න බෑ. අපි පරිස්සම් බෑ. මම පරිස්සම් කියන එක ආවට පස්සේ බුදුචානන්සේ ඒකට පෙන්වන්නේ භාවනා කරද්දී Brahmacharya රකිද්දී භික්ෂු ජීවිතය ගත කරද්දී විපස්සනා කරද්දී හිත පිට යනවා. හිත වික්ෂිප්ත වෙනවා. ඒක වළක්වන්න පුළුවන් ක්‍රමයක් නෑ. ඒක කලින් තීන්දුව වෙලා තියෙන මේ වික්ෂිප්ත මනසක් දැක්කට පස්සේ පශ්චාත්තාප නොවි සතුප්පාදේ කරගන්න පුළුවන් නම් මැරිලා ගිහලා දිවි ලෝකෙ පුදුනත් එකයි මේ පරියන්කේදීම ඉඳලා හිත පිට ගිහිල්ලා ආපහු එන වෙලාවෙත් එකයි සතුප්පාදේ කරන්න පුළුවන් නම් මෙතනම බුදුහාමුදුරු ඉන්නවා. එතනම සද්ධර්මයේ තියෙනවා. එතනම භික්ෂුත්වයේ තියෙනවා. එතනම සීලේ තියෙනවා. ඔච්චරකටයි සීලය අවශ්‍ය කරන්නේ වෙන මොනක්වත් නෙවෙයි. සීලය ඕන කරලා තියෙන්නේ මෙන්න මේ වැඩේ කරන්ඩ සිල්වත් ඉඳලා තුනාට පස්සේ අපිට සතුම් මරන බිස්නස් නැහැ. වරකම් කරන බිස්නස් නැහැ නේ. කාමීත්‍යචාර බිස්නස් නෑනේ. බොරුව කියලා මේ ඉස්සචන පරිසවචන නෑනේ. ඒක නිසා කාටරි කියලා නෑ මම සීල් දකලා තියෙන එක බේරෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙන සීලේ සංස්කාර පැත්තෙන් කරන්න තියෙන ගැඹුරුම සීලය තමයි හිත පිට ගියාට පස්සේ. හිත නරක් වුණාට පස්සේ. සතිය කැඩුනට පස්සේ. පශ්චාත්තාප නොවීම. හිත සතිය අසතිමත් වුණාට පස්සේ පශ්චාත්තාප නොවුනොත් එයාට ස්වර්ණමය යතුරක් හම්බ වෙනවා. නැවත තමන්ට තියෙන අර උදක්ක චිත්තං කම්ම මේ මේ කල්ල චිත්තං මුදු චිත්තං උදක්ක චිත්තං පරන්න චිත්තං විනීවරණ චිත්තං සමාදන් වෙලා ඒ උද්‍යෝගයෙන් ඒ ප්‍රසන්න භාවයෙන් ඒ කලල් භාවයෙන් නැවත ගෙනලා අරමුණේ පිටවෙනවා. කිසි කෙනෙක් නැහැ බාධා කරන්නේ. ආනේ කාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා ඒ තියෙන උද්‍යෝගේ නැවතත් තමන් අර කක්ක ගාවිච්ච තැන ඉඳලා පිරිසුදු තැනට එන්න තෙමිච්ච තැන ඉඳලා වේලිච්ච තැනට එන්න කෙලසිච්ච තැන ඉඳලා ආපහු තැනට එන්න අපි ලැබපිය උත්තරම தত্ত্বය තමයි දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ කියලා කියන්නේ ඔකට මනුෂ්‍යාත්ම භාවයේ ප්‍රතිලාභිතාමත්ම දුර්ලභ හැබැයි මේ පිස්සු කෙලින මනුෂ්‍යාත්ම භාවයේ නෙවෙයි මේ වැරදුනාට පස්සේ ආපහු පිළියම් කරගන්න මනුස්සාත්ම භාවය ලැබුණාට පස්සේ ඒ ඒ ඒ ඒ ස්වර්ණමය අතුරාරා ඕනනම් බුදු වෙන්න පුළුවන් ඕනනම් පසේ බුදු වෙන්න පුළුවන් ඕනනම් සෝවාන් වෙන්න පුළුවන් මහරහත් වෙන්න පුළුවන් ඕනේ ගමනක් තියෙන්නේ ඒ නිමා වෙදී සිද්ධිය හැමාරෙදී තමයි කොච්චර සිහියෙන් බුද්ධියෙන් ඒ කටයුතු දිහා බලනවාද කියලා. ඒ ඒ බව දන්නේ නැතුව අපි වෙන මොනවා කර කර හිටියත් අර හිත පිට යන චිත්තක්ෂණයේ තිබුණේ රාග ద్వේෂ මෝහණම් ඒක හඳුනාගන්නත් නැත්තම් විශේෂයෙන් හඳුනාගන්නවා කියලා මේක හිතලා කරපු එකක්ද නැත්තම් මට වෙච්ච දෙයක්ද කරපු දෙයක්ද වෙච්ච දෙයක්ද කියන එක දන්නේ නැත්තම් ඒ මනස අනිවාර්යෙන් පශ්චාත්තාප වෙනවා මේක මම කෙරුවා වෙන්න ඇති කියලා. උදාහරණයක් නෙමෙයි හිතන කෙනත් අපාය යනවා. ඒ මනස කරලා නෙවෙයි යතරේ මනසට වෙලා. නමුත් එයා සත්‍ය පිටවලා දන්නේ නැහැ මේ කෙලෙසේ සිද්ධ වුණාද මේ කෙලෙසේ මගේ අතින් මම කෙරුවද කියලා. ඒක දැනගන්න මේකේ මුලමඳක දකින්න eBay. සතියක් නැත්තම් එයාට හිතෙන්නේ මේ තේරම මගේ ඇතින් උණයි කියලා. ඒ මනුස්සයත් ඒකාන්තයෙන් අපාගත වෙනවයි කියලා හත්ති සාරිපුත්‍ර මේ සූත්‍රය චුල්ලහත්ති සාරිපුත්‍ර සූත්‍රයේ පුත්‍රයන් සඳහන් කරනවා. හත්ති සාරිපුතෝ සඳහන් කරනවා පශ්චාත්තාපය නිසා අපාගත වෙනවා. භාවනා කරන එක නම් පුළුවන් තරම් ගන්න පශ්චාත්තාපය නෙවෙයි කරන්න තියෙන්නේ. මේක මම හිතලා නෙවෙයි හිත පිට ගියේ. හිතලා නෙවෙයි හිතවිලියාවේ. හිතලා නෙවෙයි වේදනාවේ. එතන නෙවෙයිනේ සද්ධාවේ. ඊට පස්සේ මට මනාපමනාපත් පහළ වුණා. ඒත් මම ඒකට නෙවෙයිනේ වාඩි වුණේ. මං වාඩිුනේ සතියට. හරි ඒක පිට ගියා. තරම් නොවන දෙයක් වුණා. මට පෙර දාපව මේකේ මූල කර්මස්ථාන පිහිටන්න සතුප්පාදේ පිහිටවන්න. ඒ සතුප්පාදේ පිහිටීමේ දේ සරණ යන්න යන්න සමාදන් වෙන්න වෙන්න යාට තේරෙනවා දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ දුර්ලභාඛන සම්පත්‍ති ක්ෂණේ උපේනවා කියන්නේ ඕනෝකට. ක්ෂණේ උපේනවා අපි. දැන් අපි කෙලෙසිලා ඉන්නේ. හිත පිට ගිහිල්ලා තියෙන අරමුණක් නැහැ, සතියක් නැහැ. නමුත් ඒව ගැන පශ්චාත්තාප වෙනවා වෙනුවට නැවත අරමුණට ගන්න, නැවත සතියට ගන්න තියෙන හැකියාව බැලුවොත් ඒ හිත කල්ල චිත්තම් මුදු චිත්තම් උදග්ග චිත්තම් පදන්න චිත්තම්. ඒ සඳහා අපේ හිත කොයි වෙලාවෙත් අපිට ශක්තිය තියෙනවා. කොයි වෙලාවෙත් අපිට ක්‍රමසහවිදි තියෙනවා. කොයි වෙලාවෙත් කර්මන්නේ භාවයේ තියෙනවා. ඒක මේ ක්‍රිෂ්ණමූර්ති කියන ඒ ඉන්දියාවේ හිටපෙකනා කියනවා හැන්දාවක ඇවිදිනකොට ගොම්මනක යන වෙලාවක ඒ පොලොන්තලිෂේ කොලයක් කරන වෙලාව ඉන්නවා. එයාට පේන්නේ මේක කඩදාසි කැලක් කියලා හිතනවා නැත්නම් වෙන මුලක් කියලා හිතනවා. නමුත් කකුල පාත් කරනලා එයාට ඡායාවක් පේනවා. නොදන්න මොකද්දෝ දිනනවා. දැන් මේ කකුල තියන්න හදනනම් එතන තමයි. එයාට කකුල තියන්න චිත්තක්ෂණයට ඉස්සලා දැනගත්තොත් මේක පොළොංගෙක් මේක පොළොන්තලිෂෙක් කියලා කකුල එයා ආපහු දුවන්න ඕනේ වම් පැත්තට දකුණු පැත්තට උතුරට දකුණට කියලා කායින් හරි අහන්න ඕනද කියලා අහන්න. පොළොංගයි කකුල තියනවා වෙනුවට කකුල අරගෙන පනිනවනේ මිනිහා පැත්තකට පනින පැත්ත කියලා දෙන්න ඕනද කවුරක්වත්. ඒක ඇඟේ තියෙන එකක්. ඇඟේ තියෙන ඒ ආරක්ෂක ශක්තිය. දැනගන්න ඕන බඩිය තිබ්බනම් කෑවා. කෑවනම් ආයෙ කතා දෙකක් නැහැ. එහෙමනම් චිත්තක්ෂණ කලින් දකින්නකොට යාතුල එන ජවය උද්දග්ග භාවයේ ප්‍රසන්න භාවයේ කර්මන්නේ භාවයේ මනස උප්පත්තියම ලැබුව එක. හර දැනෙන්න ඕනේ මේක මේ තරම් භයානක දෙයක්. ඔබ නොදැනුවත්කමට හරි කකුල තිබ්බොත් පොළඟ බලන්නේ අපි හිතලා පෑගුවාද හිතලා පෑගුණාද කියලා. ඒක දැනගත්ත ගමන් එයා පස්සට අදින ගතිය අරසා කරන ගතිය මේ මිනිස්සයාගේ කඳේ තියෙන ඥානය. ඔළුවේ තියෙන කන් නෙවෙයි. ගින්දරකට අත දැම්මට පස්සේ අත පිටිපස්සට එන එක ඒක ඇඟේ තියෙන ඥානයක්. ඒ වගේ තමයි මේ ඉන්නේ කෙලෙසක බව දන්නවනම් ඒකේ ජාතකේ හොයන්නේ නැතුව ඒකට ආත්ම සංඥා දෙන්නේ නැතුව ආපහු අරමුණට එනවයි කියන එක උගෝ දෙනකොට අමාරුයි තේරුම් ගන්න එක මම කරපු දෙයක්ද ඒක මට වෙච්ච දෙයක්ද කියලා. බුදුසසුන කියන්නේ ඒක උඹට ඉබේම සිද්ධ වෙනවා. ඒක තමයි ධර්ම ශක්තිය. හිත පිට ගිය බව දැනගත්ත ගමන් ආපහු කෙලෙස් නැතෙන්ට යන ඒ ධර්ම ශක්තියට කියනවා සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්දා. මේක සමාදන් වෙච්ච ගමන් ඔන්න මනසත්තු පිපෙන්න පටන් ඔන්න හැබෑ වෙනසක් එන්න පටන් ඔන්න ක්ෂණ සම්පත්තිය හැම වැරද්දකම ක්ෂණ සම්පත්තිය තේරෙන පටන් හිත පිට යන හැම තැනකම මේක උරගාලා බලන්න පුළුවන්. පිට පිට ගියාට ආපහු ගන්න පුළුවන්. ගත්ත ගමන් අර බුදුහාමුදුරු කියාපු දේ මේ සතුප්පාදය ලක්ෂ වාරයක් උරගාලා බලන කදාකත් වර්ධින්නේ. කවම දාකත් වර්ධින්නේ. එතකොට තියෙනවා දැන් අපි බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා යන වචනයයි මේ කටයුතු කරන්නේ. ඒ ක්‍රියාවයි කරන්නේ මෙතෙක්කල් කොච්චර වැරදි කරලා තිබ්බත් මෙතෙන් පටන්. ඒ වැරදි මතුවෙන හරිය අහෝසි කරගන්නත් පුළුවන්. මත්තරත් නෑ කවදාකවත් මේ තණ්හාමාන දිට්ඨිය ඇති වෙන දේවල් මේ දරුවන් ගැන හිතලා හෝ අම්මා අප්පා ගැන හිතලා හෝ සාසනය ගැන හිතලා හෝ කද්දාකවත් නෑ. දන්නවා ඒ කොයි එකත් සංස්කාර බවටපත් වෙනවා. උපන්නාට මේලෝ වැනෙනවා විනා මිස වෙත පැමිණිච්ච දේ කරනවා මිස ඔය මොනම දෙයකටවත් අතදාන්නේ නැහැ. දරුවන් ගැන හිතලා හෝ අම්මා අප්පා ගැන හිතලා හෝ යුතුයකම් ගැන හිතලා හෝ රට ගැන හිතලා හෝ ඔය එක එක්කත් නැහැ මෙතෙන්දී අපිව බේරන්නේ. ඔය දරුවන්ට මේක බේරලා දෙන්න බෑ අපට. ඔය අපේ නෑදයින්ට ඕක බේරලා දෙන්න බෑ. බුදුහාමුදුරු කෙනා මටත් බෑ කිය. ඔබ දැනගෙන ගියොත් ඔබට අප වෙන්න පුළුවන් මම ඒකට බන කියන්නම්. හැබැයි මට ඒ දේ කරලා දෙන්න බෑ. ඒ නිසා බුදුජානනාංශයේ සාස්ෘණ වංශේ නමක් මිස ගැලොන්කාරයක් නෙමෙයි. ඒකයි මේලා নানা ආකාර විදියට මේ චරිතමවලා ජවනිකා මවලා උන්වහන්සේ පෙන්වන්නේ ඔබ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා හිටියත් ඔබට පෙර කරපු ධර්මයේ සීපත් වෙච්ච ගමන් ඔබට සතුප්පාද එනවා බොහෝ ඉක්මනට ඒක එනවා ඔබ විශේෂ අධිකමකට යනවා ඒක සමහරට ඔබටම තේරෙනවා ඒක කලාතුරකින් නමුත් නැත්තම් 이르දි බල ප්‍රාතිහාර්ය සහිත දිවි ශ්‍රමණයන් වහන්සේලා ගිහිල්ලා දිවි ලෝකේ බණ කියනවා. වෙච්ච දේ ගැන පශ්චාත්තාප වෙන එක නෙවෙයි ප්‍රශ්නේ ආපහු හිතගනි. හිත ගන්නකොට ඒ ඒ බරය, ඒ ගන්න ශක්තිය නැති කරන්න මොනම දෙයක්වත් ලෝකේ නැහැ කියලා. මේක කොන මොන පොතකවත් ලියෙන්නේ නැහැ. මොනම බණකවත් කියවෙන්නේ නැහැ. අපි දන්න විදිහට තියෙන්නේ අකුසලයක් කළොත් අනිවාර්යයෙන්ම අපාගත වෙන්න ඕන කියලා. ඉතින් ඒ චිත්තත් සාරිපුත්ත දේශනාවේදී බුදුජානනාංශය ළඟට එනවා මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෙක් කියන්නේ වෙන නිකායක පැවිදි වෙච්ච කෙනෙක්. වෙන නිකායක කියන්නේ වෙන දෘෂ්ටියක. ඉතින් බුදුජානනාංශානෝ මේ ඔබතුමන්ලගේ සාස්තුන් වහන්සේ ඔබතුමන්ලාට මේ ශීලයේ කියනවා. ඉතියා කියනවා මේ බෞද්ධෙක් කියන්නේ අපිට පංචිල් පදේ කියලා දෙනවා. කොහොමද කියලා දෙන්නේ? අතුම් මරන්න එපා. අතුම් මරුවොත් අපාගත වෙනවා. ඒක නිසා ඒක කරන්න එපා. ඔබ යම් යම් කෘත්‍යයක් බහුලව කරනවාද ඒ කෘත්‍ය අනුව ඔබේ මරණය සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බෑ කියලා. හොරකම් කරන්න එපා. හොරකම් කරන එක මතක් වුණොත් අපාය යනවා. ඒක වැඩිපුර කෙරුවොත් ඔබ අපායට ඒක තීපත් වෙනවා. පාමිත්‍යචාරය කරන්න බෑ ලස්සනට. අපි හිතනවානේ දැන් මේ පන්සිල් කියන එක බෞද්ධයන්ට බුද්ධලයට සින්න වෙලා තියෙන කර නෑ. එහෙම ගන්න නෑ. මේ අන්‍ය තීර්ථක ශ්‍රාවකෙක් කියන්නේ. ඊට පස්සේ ආනන්ද හඳුර ළඟ ඉන්නවා. ඉතින් පවක් කිරුවට පස්සේ ඒ කාන්තේම අපාය යනවා. කියලා වුණාට පස්සේ බුදුහාමුදුරු කියනවා ඉතින් එහෙමනම් ආනන්ද එකෙකුටවත් නිවන් දකින්න ඉඩක් නැහැ නේ මේක හැම එකම පව් කරලා තියෙනවා. හැම එකම අපාය යනවා. දැන් මේක පරහක් නැහැ නේ රින්ගණ තනක් නැහැ නේ. කවුද පව් කරලා ගත්තේ? ඊට පස්සේ බුදුහාමුදුරු ආනන්දගෙන් ආනන්ද මිනිස්සු පව් කරනවා හැබැයි මෝ සතෙක් මරනවා. ඒක උදේ ඉඳලා හැන්ද වෙනකම් පැය 24ම සත්තු මරනවා. ඌ සතෙක් මරන්න ඉඩ තියෙනවා. හැබැයි ඌ අමනෙක් නම් එක සතෙක් මරලා පැය 24ම කනගාටු වෙන්න ඉඩ තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් සතුන් මරවඩ පැය 24 ගත කරන්න බෑ. හොරකම් කර කර පැය 24 ගත කරන්න බෑ. කාම මිත්‍යාචාරවත් පැය 24 කරන්න බෑ. බොරු කියලා හිස් වචන කරන්නත් බෑ. ඒ නිසා මිනිස්සෙක් වැරද්දක් කරනවා නම් කරන්න මෙච්චර පොඩ්ඩක්. අනික් සම්පූර්ණ වෙලාවක් තියෙනවා පව් නොකරන වෙලාවක් ඒ මනුස්සයා දන්නේත් නෑ ඌ කතා කරන්නෙම කරපුවා ටික ගැන විතරයි. එහෙමනම් ඔය කියන තාලෙටම ඌ යනවා පායට. නමුත් මම එකක් කියන්නම්. එතකොට අනන්දහමර වැඳලා කියනවා සතාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණා අප ගැන අනුකම්පා කළ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් මේකට තියෙන පිළියම කියන්නේ කියලා. බුදුරජාණන් කියනවා යා සතුන් මරනවා. එයා දැනගන්නවා ඒ සතා ජීවත් වෙන්න කැමැත්ත තිබුණා මම උගේ බෙල්ල කැපුවා මැරුණා ඊට පස්සේ තේරෙන එක නොකල යුත්තක් කියලා. එයා කල්පනා කරනවා මේ වැඩේ දිගට ගියොත් මේ වැඩේ අමාරු වෙනවා. ඊට පස්සේ සත්පුරුෂයෙක් ළඟට ගිහිල්ලා ඒක කියලා නැත්තම් පාපෝච්චාරණ කරලා පස්සේ සත්පුරුෂයා කියනවා ඔබට මේ වැඩක් කරතැයි මම සතුන් මැරුවා නම් දැන් උංග අනිත් පැත්ත තමයි ඔබ දැන් සතුන්ට අනුකම්පා කරපන් මෛත්‍රී කරපන් ඉතින් මෙයා දිගින් දිගටම දිගින් දිගටම බුදු ඥානස කියන හතර දිශාවට මෛත්‍රී කරලා මෙයා ඊට පස්සේ සතුන් නොමරන්නත් මෛත්‍රී කරන්නත් දිගටම කරගෙන කරගෙන ගියාට පස්සේ දවසක් එනවා. දවසක් එනවා මේ මෛත්‍රී බලය වැඩි වෙලා සතුම් මැරීමේ අකුසල කර්මය අඩු වෙලා ඒ අකුසල කර්මය අහෝසි වෙලා මේ මෛත්‍රී භාවනා නිසා කැමැතිනම් විපස්සනා කරලා නැත්නම් දිවි ලෝකේ යන්න පුළුවන්. ඒසොට සතුම් මරපෙගේ දිවි ලෝකේ ගියා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මෙහෙමයි මේකේ පාර ආනන්ද එක සැරයක් සත්‍යක් මරුවයි කියලා මිනිහ කපාගාමි වෙන්නේ නැහැ. මොනසට ඒක පිළියම් කරන්න ක්‍රමයක් තියෙන නිසා තථාගතයන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ. ඒකටයි බුදුහාමුදුරුවෝ ශික්ෂා ක්‍රමයක් දෙන්නේ. ඒකටයි මේ ධර්මයේ තියෙන නෛර්යානික වෙලා තියෙන්නේ. නමුත් ආනන්ද මෙයා කියන විදියට මම සතෙක් මරුවා මම සතෙක් මරුවා මම සතෙක් මරුවා කියලා පිළියම් කරන්නෙත් නැතුව කනගාටු වෙවි හිටියොත් ඒකාන්තෙම අපාය යනවා. මොකද එයාගේ දෘෂ්ටිය වැරදි. පිළියම් කරන්න පුළුවන් බවක් එයා දන්නේ නැහැ. එහෙම ශාස්ත්‍රෝටි ලෝකේ ඉන්න බව දන්නෙත් නැහැ. නෛර්යානික සීසත් ධර්මයක් තියෙනවා කියලා දන්නෙත් නැහැ. ඒක නිසා අර විච්‍ය අකුසලයේ සමාදන් වෙවි සමාදන් වෙවි ඉන්නවනම් අකුසලයේ පුදුම විදියට බෝ වෙනවා. ජා වැරද්දක් නැවත කතා කරනවායි කියලා කියන්නේ ඒ වැරද්දටම සමාන අකුසල කර්ම ප්‍රදේශයක් ආයේ තමයි සමාදන් වෙනවා. ඒ වෙනුවට මතක තියාගන්න සතුන් මරලා වෙලා තියෙනවනම් මෛත්‍රී කියලා එකක් බුදුහාමෝ දීලා තියෙනවා පුළුවන් තරම් සතුන්ට ප්‍රේම කරන්න. හොරකම් කරලා තියෙනවා නම් දානය කියලා එකක් බුදුහාමර කියලා දෙනවා පුළුවන් තරම් දන් දෙන්න. කාමීත්‍යාචාරය කළ පුරුදු කරලා තියෙනවා නම් පුළුවන් තරම් බෑන කාම වස්තුන්ට ආරක්ෂාව සලසන්න. බොරු කියලා මේ ඉස්සචන පරිසචනේ වැරදිලා තියෙනවා නම් බුදුන් සරණ ගියාට පස්සේ මතක තියාගන්න පුළුවන් තරම් කතා නොකර ඉන්න. කතා කරනවා නම් ධර්ම කතාවක් කතා කරන්න. මත්පැන් බීලා පමාවට වැටලා තියෙනවා නම් සමාදන් වෙන්න ඊට පස්සේ මම අප්‍රමාද වෙනවා. පමා වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් එහෙම දෙයක් නැත්තම් අපි ඔක්කොම අපාගත වෙනවා. බුදුරජාණන්සේ කෙනෙක් ඇවිල්ලා වැඩ නැහැ නේ මේ ලෝකෙට. බුදුරජාණන්සේ මේ ධර්මයේ දේශනා කරන පිරිහිච්ච පිරිසකට. ඒකෙන් ඊටාත්ම කලාතුරකින් එක්කෙනෙක් සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්ධා අලුත් වෙන්න කැමති මිනිහෙක් ඉන්නවනම් මේ ධර්මේ හරියට මෙතනින් කිදාබයි. අලුත් වෙන්න කැමති නැතුව අර පරණ හන මිටිය කරේ තියාගෙන ඉන්නවනම් ඉතින් බුදුරජාණන්සේ මොනව කරන්නේ? ඒ නිසා සමහරෙකුට ඉතින් මට නම් හිතා ගන්නවත් බෑ. එවැනි ධර්මතාවයක් හිත පිට ගියා, වැරදුනා, නැවත අරමුණට ගැනීම තමයි මං කල යුත්තේ කියලා කල්පනා වෙයි කියලා හිතන්න බෑ. ඒ තරම්ම අපේ හිත මාරපාක්ෂිකයි. අපේ හිත ඒ තරම්ම කෙලෙස්. නමුත් කවුරු හරි කිව්වට පස්සේ ඉතිපද ප්‍රාතිහාර සහිත භික්ෂුන් වහන්සේටම දිවි ලෝකෙට කියලා අර දෙවතාවට කිව්වට පස්සේ ඒ දෙවතාවා ඒක පිළිගන්නවා කියලා කියන්නේ මොන්න තරම් දුර්ලභ දෙයක්ද කියලා හිතක්. මේව ධර්මතාවයක් තියෙනවා මම කවදාකවත් අහලා නැහැ මං හිතුවේ අකුසල් කෙරුවොත් අපාය යනවායි කියලා මෙන්න මුන්දමට කියනවා. ඒ අකුසල් සමාදන් නොවි ඊගාවට කරන දේ කරපන් සතිමත්ත්වය අන්තිකටම සතිමත් වෙන්න බලපං කියනකොට සතිය අර අකුසලය අහෝසි වෙනවයි කියලා. එයා තමයි මගේ ගැලවුම් කාර්යය. එයා තමයි මට හැබෑ වෙනසක් ඇති කළ දුන්නේ කියලා ඒ දෙයට පෙළඹෙනවා නම් ඔන්න ඕකයි ශාසනය කියන්නේ. ඕකයි ශාසනේ පණ. ඕකයි ශාසනයේ නෛර්යානිකත්වය. ආන්න ඒක එක සැරේනේ වෙන්න ඕනේ. මුළු සංසාරෙටම එක සැරේ වෙන්න ඕනේ. වෙච්ච ගමන් එයා දන්නවා ලක්ෂ වාරයක් කිරුවත් ඕක වළක්වන්න කවුරක්වත් ලෝකේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් වෙච්චි පව් සමාදන් වෙවි ඉන්නවනම් ඒ අකාසප්පුරුෂේ මම කියනවා වචන ටිකක් මට හරියට සෙනක බණිනවා. එහෙම කෙනෙක් නොදකින් නොපතන් නොදෝමකි. එන්නවත් එපා මගේ පැත්තට. මොකද මගේ හිතත් මට නතර කරන්න. ආවොත් කරන්නේ හොම්බකට රිවර්ට් වෙන්න ගහනවා. දැන් උඹ උඹ කරනවා නම් චරිචුරු ගන්නවා මයි ළඟට එන්නවා. මගේ ඒක නෙවෙයි තියෙන්නේ මට එන්න hina වෙන කෙනෙක්. ඊගාට කල යුත්තේ මොකද්ද කියන කෙනෙක්. සත්පුරුෂයෙක්. නිර්මාණශීලී කෙනෙක්. මම තම්බි මිනිසෙක් වුණා සිපවලඳ ගන්නවා. එහෙම කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා අපි ආශ්‍රය කරන සමාජයේ කවදාක කණපින්දමට උදව් කරන්න යන්න එපා. ඒකත් අකුසලයක්. කණපින්දම් ගහන කරාට කියන්නේ ගිහිට වෙලා ඕන තැනක ওই කුණු කුණු කුණු රෙදි හොදාගන්න මෙහි කෙලසන් එපා. ඒ කණපින්දම් ගහන අයට පත් උත්තර දෙන්න මගේ මහානකම තියෙන්නේ. ඒකට මගේ භ්‍රමචර්යය තියෙන්නේ. ඒකට නෙවෙයි යෝගාවචරය කියන්නේ. උඹයි මායි දෙන්නා කියලා බලලා මීගාට කරන්න ඕනේ මොකද්ද කියලා. ඒකටත් උඹ ඒ වෙනකොට සතිය පිටවල තියෙනවා. දැන් බෑ සතිය පිටවන්න. නිසා සතිය පිහිටවපු අයට මේ උසස් පෙළ පාඩමක් මේ උගන්වන්නේ. සතිය පිහිටවපු අයට උසස් පෙළ පාඩමක් ඒ පාඩම වෙන්න යා වරද්දාගෙන තියෙනවා. කෙලේශයක් ඇවිල්ලා තියෙනවා. හිත පිට ගිහිල්ලා තියෙනවා. ඒ හැම හිත පිට යෑමක්ම හැම වැරද්දක්ම යාට මේ බුදුහාමුදුරු දෙන අලුත් දේ ක්‍රියාත්මක කරලා බලන්න අවස්ථාවක්. ඉතින් කාට හරි හිතෙනවද ඒ වගේ හිත නරක වෙලා පිට ගිහිල්ලා අමාරු වෙලාවදී ප්‍රබල කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඕන කෙනෙක් එක්ක හදා බෙදා ගත්තට කමන්නේ නැහැ. නමුත් තමමුයි ගලවෙන්න ඕනේ. තමනුයි මේකේ ප්‍රශ්නේ තමන්ටයි මේක ඇවිල්ලා තියෙන කියලා දැනගන්න ඕනේ. මේ විදියට නැවත වැරදිච්ච තැනක ඉඳලා ආපහු gedera යන පාර, නිවැරදි කිරීමේ පාර, සතුප්පාදය, ක්ෂණ සම්පත්තිය, manussත් පටිලාභේ දරු දුර්ලභකම පිළිගැනීමේ ශක්තිය ගෑනු පිරිමි ભેදයක් තියෙනයි. ඒකේ නැහැ. ඒකේ තියෙනවද මේ පැවිදි පැවිදි ભેදයක්? ඒකේ තියෙනවද මේ වස් වැඩි එක්කනට මේක ලේසි වස් අඩු එක්කනට අඩුයි කියලා එකක්? ඒකේ තියෙනවද බෞද්ධ බෞද්ධ ભેදයක්? ඉතින් බෞද්ධය කොහෙද ඉන්නේ අද? මහා බූදලයකට අරගන්නවා අපි බෞද්ධයෝ අපි මේ ඔක්කොම සම්මා දිට්ඨිය තියෙනවා අනිත් ඔක්කොම මිච්ඡා දිට්ඨිය කියලා. නමුත් මේ කාරණාව තේරුම් ගත්ත අන්‍යාගමිකයෝ බෞද්ධයන්ට නයිපෙන පෙන්නනවා මේ අමනයෝ බුද්ධ ආගමක් කියලා එකක් ඔළුවේ තියාගෙන මෙලෝ හතරක් දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කොච්චර ලේසි පණිවිඩයක්ද දීලා තියෙන්නේ. මේගොල්ලෝ අනික් අයට ලේබල් ගහනවා උඹලා මිත්‍යා දෘෂ්ටිකයි අපි සම්මා දෘෂ්ටිකයි කියලා. මං හිතන්නේ අපායේ වෙනසක් ඇති කියලා අපේ කට්ටිය සෑහෙන්න ඇති. මොකද අපේ කට්ටිය කල්ැතුම වැරදිච්ච දවසේ ඉඳලම නිකට අතේ තියන ආල්ලේ තියාගෙන අනේ බලන්නකෝ මට වෙච්ච දේ කියලා චර කණපින්දම් ගහන එකනේ පුරුදු කරලා තියෙන්නේ. එනිසා එක වැරද්දක් කරලා එක සතෙක් මරලා ජීවිතේටම කනගාටු වෙනවා. ඒ වෙනුවට මම කියන්නේ කනගාටු වෙන එක වෙනුවට මේ වෙන දෙයක් නෑ ධර්මයේ දන්නේ නැත්නම් ඒ වෙනුවට මෛත්‍රී භාවනාවක් තියෙනවා. ඒ වෙනුවට සතිය පිහිටීම බුදුහාමුදුරුවෝ කියලා දීලයි මේක පහත් කළ සලකන්නේ. එහෙම නැත්නම් ඒක අනේ මට දිවි ලෝකයන්ට ලැබේවා, මනුස්ස අපායන්ට නොලැබේවා කියලා ප්‍රාර්ථනාව නෙමෙයි. එයා දැනගන්න ඕනේ මේ සතා මරපු කෙනාට මරපු නැති කෙනාට වැඩිය මෛත්‍රී කරන්න ආවේගය වෙනවා වැඩි. සංවේගය වෙනවා වැඩි. ඒකයි ඔය දුත්තගාමිනී දුටුගැමුණු රජුරෝ චණ්ඩාශෝක නපුරු වැඩ කරපු ඔක්කොමලා බුදුමාකාර සද්ධාවන්ත උනේ ලේවිත කපපු නිසා. ඒ නිසා මගේ යුනිවර්සිටි යාළුවෝ කියනවා මේ බුද්ධ ආගම හරියන්නේම හිතුවක්කාරයින්ට වගේලු ඔබ දිහා බලනකොට පේනවා. මොකද ඒ තරම් පව කරොත් මිනිහෙක් මා. ඊට පස්සේ බුදුහාමුදුරේ එක නිවැරදි කිරීමේ ක්‍රමය දුන්නට පස්සේ මගේ බුදුහාමුදුර පිරුණම් පාච බුදුහාමුදුර කෙනෙක් මේ පණ දින බුදුහාමුදුර කෙනෙක් දැනටත් බණ උගන්වනවා මට. දැනටත් මට වරදිනවා. වරදින හැම වෙලාවෙදී මම බලන්නේ ආපහු වෙන පාර බලනකොට මෙන්න බුදුහාමුදුරු ඉස්සරහින් ඉන්නවා. මෙන්න ධර්මයේ තියෙනවා. මෙන්න රැස්සී දෙනවා. මේගොල්ලෝ යනවා දඹදිව පුතුන් වදින. යන්න සල්ලි මදි ඒකයි ප්‍රශ්නේ. නැත්තම් මෙලහට හතර දැරේ ගිහිල්ලා. නමුත් බුදුහාමුදුරුව කොහෙද ඉන්නේ? ඒක නිසා මේ චිත්‍ර කතා මවලා රූප ජවනික ඇඳලා ඉදිරියෙන්සේ පෙන්වන්නේ මේ හිතේ තියෙන නැවත පිළියම් කිරීමේ හැකියාව. අපේ මනසේ නැවත පිළියම් කිරීමේ හැකියාව ඒක තමයි කල්ල චිත්තම් මුදු චිත්තම් උදක්ක චිත්තම් පසන්න චිත්තම් විනීවරණ චිත්තම් මේ නීවරණ ටික තියෙන තාක්කල් අම්මනායි තිරිසං අපාය හෝදලා ගන්න දෙයක් නැහැ ඒ නීවරණ අයින් කරුවයි කියලා මේ කක්ක පොඩින් අයින් වෙන්න බෑ හැබැයි දන්නව වෙනම මට්ටමක් තියෙනවා ඕනේ නම් මේ කක්කවල ඉඳක් පුළුවන් ඕනනම් අයින් වෙලා ඉන්නත් පුළුවන්. අන්නේ ඒගොල්ලන්ට තමයි මේ දෘෂ්ටි හදාගත්ත කෙනාට තමයි මේ ධර්මයේ තියෙන්නේ නැති වෙච්ච සතිය නැවත සතුප්පාදේ කරගන්න. ඉතින් සා වර්ධිනකම් ඉන්න එපා සතිය පිහිටවන්න. පුළු පුළුවන් වෙලාවෙ හොඳට හයියත්ති තියෙනලා ජීවිතේ භද්‍ර යවුවනේ කලු කෙස්ටි බියදී හයියත්ති තියෙනලා සතිය පිහිටව ගන්න. හැබැයි සතිය පිහිටුවයි කියලා වර්ධින්නේ නැහැ කියලා හිතන්න එපා. අන්න ඒකයි මෝඩකම. ඒ තියා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා රතන සූත්‍රයේදී යං කිංචි කම්මං කරෝති පාරකං කායේන වාචා උදචීත සාවා අබබ්බෝසෝ තස පටිච්ඡාදාය අබබ්බතාදිත්ත පදස්ස උත්ත මේ සෝවාන් උත්තමය ගැන කතා කරන්නේ සෝවාන් උත්තමය ගැන කතා කරලා කියනවා එයාටින් මේ වචනයෙන් හිතෙන් කයෙන් අකුසල් වෙන්න පුළුවන් එයාට එකයි බැරි එක වසන් ගන්න බෑ කවදාවත් වසංගන්දයක් නැහැ. ඒක නිසා ඒ අකුසල් තුනම සිදු වෙන්න පුළුවන්. අපි හිතන්නේ සෝවාන් වෙනකොටම රැස් වී දෙන පටන් අරගනි හරහා පිනේ වීදුරු කෑල්ලක් වගේ උඩින් යයි. එහෙම නෙමෙයි සෝවාන් වෙනකොට අපිට අන්දන්න හදන හැටි. ඒක නිසා අපිත් එක්ක ඉන්න කෙනේ සතෙක් මරනකොට ඒ මනුස්සයා සෝවාන් වෙලා ඉන්නවද නැද්ද කියලා සතේ මාර සතා මරණ එකෙන් හෝ මැරණ එකෙන් අල්ලන්න බෑ. සෝවාන් කෙනෙක් අතින් ඒ දේ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකකොට ඒ මනසට බැන්නොත් නැදකින් කාලකන්‍යයි කියලා අපරාධය අපාගත වෙනවා. අපරාධය අපාගත වෙනවා මේ මනස මොන මට්ටමක ඉන්නවද කියලා එයාගේ ක්‍රියාවලින් දැනගන්න බුදුහාම කියන කවුරු ගානක් ආශ්‍රය කරලා බලන්න ඕනේ මෙයා සෝවන් වෙලාද නැද්ද කියන්නේ. අපි තන්නේ වෙනෙවෙනේ සෝවන් වෙනකොට වෙනම කඳක් ඇති, වෙනම පාටක් ඇති, වෙනම හැඩයක් ඇති, වෙනම ක්‍රමයක් ඇති කියලානේ. ඒක නිසා භාවනා කරන එක නදන්නවා එහෙම මනෝලෝකයක් නෑ මේකේ. මේකේ තියෙන්නේ කිසිම গুপ্ত දෙයක්වත් නෑ. කරන එක නඩ දිනව නැවත සකස් කිරීමේ වේගය. වෙච්ච වැරද්දට නැවත පිළියම් කිරීමේ වේගයේ ලොකු දක්ෂකමක් තියෙනවා. මොකද එයා වැරද්ද වසන් ගන්න යන්නේ මානසික අසහනයක් තියෙන කෙනා පිස්සා මෝඩයා පුළුවන් තරම් කරන්නේ වැරද්ද වසන් ගන්නවා. ඒකෙන්ම දැනගත එක අසත්පුරුෂයා කවුද කියලා. ඉතින් අපි අසත්පුරුෂ නම් වැරදි වසංගනය කරන වැතර අපි ඇදෙනවා. කක්කවට කක්ක ඇදෙනවා. අපි සත්පුරුෂ වෙන්න හදනවනම් මේ ලෝකේ දැනටමත් ඉන්නවා මේ වගේ වැඩ කරන අය කියලා දන්නවනම් හැකිතාක් Tamange වැරද්ද වැඩි කරන්න යන්නේ මෙන්න මෙහෙම දෙයක් වුණා. අනේ මට සමා වෙන්න ඒ වෙලාවේදී මේක හිතලා කෙරුවද මොකක්ද දන්නේ නැහැ. නමුත් ඔබතුමාට හෝ ඔබතුමීට වෙච්ච වැරද්දට මට සමා වෙනවයි කියන එක බුදුහාම කියන සාසනෙන් පණ. අපි කොච්චර නිහතමානී වෙන්නද? අපි කොච්චර ධර්ම ගෞරවයක් ඇති කරන්නද? අපි කොච්චරක් බුද්ධ ගෞරවයක් ඇති කරන්න ඕනද? තමන්ගේ වැරද්ද පිළිඅර ගන්න. එහෙම නැතු කොහොමද අපි මේ කුණු රෙද්ද හොදන්නේ? ඒ නිසා මේ සෝතානුද්ධත සූත්‍රය බුදුදහමේ තාම ගැඹුරක් අමුතු ක්‍රමයකට දේශනා කරනවා. බුදුහාමුදුරෝ දේශනා කරපු අනෙකුත් තැන්වල තියෙන ආචාර ධර්ම වලට විරුද්ධව යනවා. පව් කෙරුවා දිවිරෝ කියන්න පුළුවන්. පව් වෙන උනාට පස්සේ නැවත පිළියම් කෙරුවොත් පව නොකර භාවනා කරාට වැඩිය විශේෂාධිකමයකට යන්න පුළුවන්. ඒ නිසා දැනටම සතිය පිහිටුවගෙන යම් ප්‍රමාණයක් ඒක අදාහගෙන ඉන්න කෙනා මුදුවට මතක තියාගන්න තමන් පිළිටවපු අදාහගත්ත සතිය කවදාවත් පාවා දෙන්නේ නැහැ. මොනම හේතුවක් නිසාවත් පාවා දෙන්නේ අපිට තියෙන ඒ කරන විශ්වාසය පිහිටුවගෙන සතුප්පාදේ කරන්න නැවත සැරයක් පෙරලිච්ච වාහනේ පාරට ගන්න කටයුතු කිරීම ඒක තමයි රතාචාර්යවරගේ දක්ෂකම. ඉතින් අද දවසේ ධර්මදේශනාවත් තමන්ම භාවනා කිරීමෙන් ඇති කරගත්ත අත්දැකීම අදහන සියලු වැරද්දකින් නැවත පිළියම් කිරීමේ ක්‍රමය දන්න දෙගුණයක් ආනිසංස ලබා ගන්න පුළුවන් මේ විශේෂ රහස සියලු දිනාටම වැටහීම පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.